දැයි හැමදිනාටම තිරුවන් සරණයි. අද 2018 නොවැම්බර් මාසයේ පළවෙනි බ්‍රහස්පතින්දා අපි ඉගෙනන්නේ සවනට සිසිලස ඔස්සේ කරන අභිධර්ම සාකච්ඡාවටයි. අපිට සාමාන්‍යයෙන් <clears throat> අභිධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙනවා පූජ්‍යපාද වැඩිමල් දිනාලංකාර ස්වාමීන් වහන්සේ. අද දවසේ උන්වහන්සේට වැඩ කටයුතු අධික නිසා උන්වහන්සේ අපිට පණිවිඩයක් දීලා තිබුණාද සම්බන්ධ වෙන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි තීරණය කළා එහෙමනම් අපි කාගෙත් ප්‍රයෝජනය සඳහා යම්කිසි ධර්ම කොටස් ස්වාමීන් වහන්සේ විසින් අපිට කියා දෙන ලද ධර්ම කොටස් ටිකක් මතු කරගෙන සාකච්ඡා කරමු තවදුරටත් අපිට තේරුම් ගන්න පුළුවන් ඒ විදිහට කියලා ස්වාමීන් වහන්සේ පසුගිය දහස්වකින්ද අපිට කියලා දුන්නේ උපනිශ්‍රේ ප්‍රත්‍ය ගැන ඉතින් අපි ඒ පිළිබඳව පොඩ්ඩක් සාකච්ඡා කරමු මොකද්ද මේ උපනිෂ්ක්‍රීය ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා කියලා කියන්නේ කියලා මේ විසර්ජනා වාරයත් ඒ වගේම ඊට කලින් මොකද්ද මේ උපනිෂ්ක්‍රීය ප්‍රත්‍ය කියන්නේ මොකද්ද කියන එක නැවතරක් මතක් කරගත්තොත් හොඳයි කියලා හිතන අපි මේ විදිහට බලමු ඉතින් අපි ශ්‍රී රත්නේර නමස්කාර කරලා අපි පටන් ගමු අද සාකච්ඡාව ආරම්භයක් හැටියට ආරම්භයක් හැටියට අපිට පුළුවන් සාකච්ඡා මං කියන එක ඇහෙනවද? ඔව් මට ඇහෙනවා. ඇහෙනව නේද? පැහැදිලි නේද? ඔව්. ඔව්. හොඳයි. හොඳයි. මේමය. උපනිෂේ පත්තේදී මූලික අපි අර සූවිසි ප්‍රත්‍ය ඉගෙන ගන්නකොට ඒ ප්‍රත්‍ය 24 ඉගෙන ගන්නකොට උපනිෂේ පත්‍ය පත්‍ය මේ විදිහටයි විස්තර කරලා තියෙන්නේ. ඒ තමයි උපනිස්සය පච්චයෝති පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානම් පච්චිමානම් කුසලානම් ධම්මානම් උපනිස්සය පච්චයේන පච්චය පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානම් පච්චිමානම් අකුසලානම් ධම්මානම් කේසංචි උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානම් පච්චිමානම් අභ්‍යාකතානම් ධම්මානම් උපනිෂ්ඨේ පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිච්ඡේ පච්චේන පච්චය පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං කේසංචි උපනිච්ඡේ පච්චේන පච්චය පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිච්ඡේ පච්චේන පච්චය පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානම් පච්චිමානම් අභ්‍යාකතානම් ධම්මානම් උපනිස්සේ පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාගතා ධම්මා පච්චිමානම් පච්චිමානම් කුසලානම් ධම්මානම් උපනිස්සේ පච්චේන පච්චය පුරිමා පුරිමා අභ්‍යාගතා ධම්මා පච්චිමානම් පච්චිමානම් අකුසලානම් ධම්මානම් උපනිස්සේ පච්චේන පච්චය උතුගෝචනම්ති උපනිස්සේ පච්චේන පච්චය පුද්ගලෝපි උපනිස්සේ පච්චේන පච්චයෝ. තේනාතනම්පි උපනිස්සේ පච්චේන පච්චයෝ. ඔන්න ඔය විදිහට තමයි මූලික වශයෙන්ම උපනිස්සේ ප්‍රත්‍යය මුලින්ම විස්තර කරලා තියෙන්නේ නිर्देश වලට යන්නේ නැතුව මම හිතන්නේ වැඩි විස්තරයක් කරන්න නැතුව මාත්‍රිකා හැටියට ඔන්න ඔය විදිහ තමයි දේශනා වෙලා තියෙන්නේ. එතකොට දැන් මෙතෙන්දී කියන්නේ මේ උපනිෂේ කියලා කියන්නේ අපි කිව්වේ වඩාත්ම ප්‍රබල ලෙස හේතුවක් නැත්නම් උපකාරයක් වෙනවා කියන අර්ථයෙන් තමයි උපනිෂේ කියලා කියන්නේ. මිශ්‍රයට වඩා වෙනස් වෙන උපනිෂේ මොකද උපනිෂේ කියවම ප්‍රබලවම බලපාන සාධකයක් එහෙම නැත්නම් උපකාරයක් නිසා තමයි උපනිෂේ කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට මේකේ තියෙන මූලික වශයෙන් ගත්තම කුසල ධර්මයක් තවත් කුසල ධර්මයකට උපනි කියන්නේ කලින් කරන ලද කුසල ධර්මයක්. කලින් කලින් කරන ලද කුසල ධර්මයක් පසුව පසුව කුසල ධර්මයකට උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් පස්සේ වෙනවා කියලා කියන මුලින්ම. ඊළඟට කියනවා කලින් කලින් කරන කුසල ධර්මයක් පසුව පසුව කරන අකුසල ධර්මයකට උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් පස්සේ වෙනවා කියලා. ඊළඟට කියනවා කලින් කලින් කරන ලද කුසල ධර්මයක් පසුව පසුව අභ්‍යාසගත ධර්මයකට උපනිෂේ වශයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. ඒ වගේම අකුසල ධර්ම ගත්තත් කලින් කලින් කරන ලද අකුසල ධර්ම පස්සේ පස්සේ කරන ලද අකුසල ධර්ම වලට උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියනවා. ඒ වගේම කලින් කලින් කරන ලද අකුසල ධර්ම පසුව පසුව කරන කුසල ධර්ම වලට උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියනවා. ඒ වගේම කලින් කලින් කරන ලද අකුසල ධර්ම පසුව පසුව අභ්‍යාකට ධර්ම වලට ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. ඊළඟට අභ්‍යාසක ධර්ම ගැනත් මේ විදිහට සඳහන් වෙනවා. ඒ තමයි කලින් කලින් කරන අභ්‍යාසක කලින් කලින් වූ අභ්‍යාසක ධර්ම පසුව පසුව අභ්‍යාසක ධර්ම වලට උපනික්ෂේ ප්‍රත්‍යයෙන් පත් වෙනවා. ඒ වගේම කලින් කලින් අභ්‍යාසක ධර්ම පසුව පසුව කුසල ධර්ම වලට පත් වෙනවා. ඒ වගේම කලින් කලින් කරන අභ්‍යාසක ධර්ම පසුව පසුව අකුසල ධර්ම වලට උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් පත් වෙනවා කියලා ඊපස්සේ උතුභෝජන කියන එකත් උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් පත් වෙනවා කියන පුද්ගල කියන එකත් පුද්ගලයා කියන එකත් උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් පත් වෙනවා කියනවා සේනාසනත් ඒ සේනාසනයත් උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් පත් වෙනවා කියලා කියනවා බ්‍රෝන මාත්‍යර මම ගෞරවය යොමු වෙන යම් යමක් එකතු කරන්න තියෙනවා නම් තවදුරටත් මේක තේරුම් ගන්න මොකද්ද උපනිෂේ ප්‍රත්‍ය කියන්නේ කියලා කියලා සරලව අපිට පොඩ්ඩක් මතක් කරලා දෙන්න බ්‍රෝන මාත්‍යා තේරුම් ගන්න ජාතමාත්‍ය අතුරු කියලා තමයි මේ මම හිතන්නේ ජාතමාත්‍ය විස්තර කර හොඳටම ඒකදී අර දැන් අපි නිදේශ වර්ණේ ඉන්නේ. එතකොට මේ වීදි ටික අපි සංසන්දනය කරලා පොඩි වෙනසක් වෙන්නේ කියලා හිතනවා මම හිතන්නේ ඔක ජයත මහත්තයා පතාපක්ම සම්නේන්ද්‍ර විස්තරේ කිව්වේ කියන එකයි. ඔව් මම සම්නේන් තමයි මේ විස්තර ටික කිව්වේ. ඒකේ කිව්වේ මුලින්ම විස්තර වලින් තොරව මූලික කරුණු ටික ওই විදිහට තමයි මතු කරගන්න මේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ. දැන් අපි මම හිතන්නේ ස්වාමීන් වහන්සේ සාකච්ඡා කරේ අර වීදි කියන විදිය අනිත් පැත්ත තමයි සාකච්ඡා කරේ මම හිතන්නේ විශේෂමයි. ඔව් ඔව් මම මේ මූලික මතක් කිරීමක් විතරයි බුදුන මහත්තයා කරේ මේ උපනිෂේ ප්‍රත්‍ය කියන්නේ මොකද්ද කියලා. මේ විදියට යෙදෙන්නේ ඊට පස්සේ අපි දැන් ඇත්තටම විසජ්ජනාවාරයට යන්න පුළුවන් අපිට. සමහරවිට මම හිතන විස්තරේ නම් එච්චර මේ මේ කියන්නේ මට විස්තර කරන්න දෙයක් නැහැ මේ ස්වාමීන් වහන්සේ විස්තර කරන නිසා දැන් තමයි දැන් විස්තර කරපු නිසා ඕකේ ඇත්තටම උපනිෂදයේ නිශ්චය කියපුවම දෙකක් වචන දෙක පැටලෙන්නේ නැතුව තියෙන විස්තරයක් තමයි කරන්නේ මම දැන් සාමාන්‍ය නිශ්චය උපනිෂදයේ කියපුවම නිකන් ළඟින් යනවා වගේ තිබ්බට සම්පූර්ණ අර්ථකථන දෙකක් තියෙනවා වගේ එකක් තමයි තේරෙන්නේ දැන් බලද්දී අපිට දැන් ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ අරක කියන්නේ අතන අපි අර උදාහරණයක් ගත්තා වගේ එතන නිශ්චයපචය කියන එකේදී තියෙන්නේ අර චිත්‍රයක් canvas එක වගේ පිහිටාන උපකාර වෙන උගතිය තියෙන්නේ කියලා කිව්වා. මෙතන තියෙන්නේ වඩාත්ම ප්‍රබලව මේ හේතු වෙන සාධකය. හිතක් ඇති වෙන්න හේතු හුඟක් තිබ්බත් උපනිෂය කියන්නේ විශේෂ ශක්තියක් ඇති කියන වගේ එකක් තමයි දැන් ස්වාමීන් වහන්සේ විස්තර කරපු එකෙන් මට මම තේරුම් ගත්තේ විශේෂ හේතු මොකක්ද? ඒ හේතු මොකක්ද තිබ්බත් ප්‍රධාන එක විශේෂ හේතු හැටියට උපනිෂය කියන එක තමයි මම තේරුම් ගත්තේ ජයන්ත මහත්තයා. ඒකේ විසර්ජන වාර වලට යනකොට නම් අපිට තේරෙනවා මේකේ සමහර දේවල් අර මම දැන් මහත්තයාත් කතා කරා සමහර කරුණු ධර්ම කරුණු අපිට පැහැදිලිව වටහා ගන්න පුළුවන් අවස්ථාවල් එනවා. ඇයි සමහර දේවල් අපිට මේ දැන් කැමති හේතුක නොවුනොත් එහෙම ඇයි ධර්මය අවබෝධ කරගන්න බැරි ඇයි ධානය ලබන්න බැරි ඒ කියන්නේ බලන්න ඒ උපනිෂද් ගතිය ඒ සම්හාර ශක්තිය නැහැවක් නැති නිසා තමයි ඒක කරගන්න බැරි කියන හිතේ ඒ වගේ තත්ත්වයක් හැදෙන්නේ නැති වෙන්න හේතු හැටියට දැන් සාමාන්‍යයෙන් ඒක පැහැදිලි දෙන්න ඒකට මොනවා හරි දෙයක් හිතේ ශක්තියක් කියන ලෝකෝත්තර ධර්ම වලට යන්න හරි සමහර ප්‍රබල හේතු කියන උපනිෂ්ඨ ගතියක් තියෙන්න ඕනේ හිතවල කියන වගේ එකක් එහෙම අදහසකුත් ආවදන්ත මහත්තයා පෙරවන් සර්ණයි මම මම තේරුම් ගත්ත විදිය පෙරවන් සර්ණයි ඔව් පෙරවන් සර්ණයි අබුණ මහත්තයා මේ ඔබතුමා කිව්වා වගේ දැන් නිස්සය පස්සයයි උපනිෂ්ඨය පස්සයයි කියනකොට ඒක සම්පූර්ණයෙන්ම දෙආකාරයක විදිහට තමයි දැන් මෙතන විස්තර කරන්නේ. ඒ කියන්නේ දැන් ස්ත්‍රේ ප්‍රත්‍යය ගත්තාම එතන නිකන් එකටම සිද්ධ වෙන දේවල් හැටියට තමයි ගොඩක් වෙලා තියෙන්නේ. දැන් එතන තියෙන උදාහරණයක් අපි ගත්තාම චත්තාරෝ කන්දෝ කන්දා ආරෝපිනෝ අඤ්ඤමඤ්ඤ නිස්සේ පච්චේන පච්චයෝ. එතන චත්තාරෝ කන්දා කියවම ස්කන්ධ හතර එකිනෙකාට නිස්සය වෙන විදිහ අපි අසුගිය පහල සාකච්ඡා කරපු විදිහ. ඊළඟ චතරෝ මහා භූත අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චේන පච්චේ. ඒ කියන්නේ එතනත් මහා භූතත් හතරම එකිනෙකාට නිස්සය ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා. ඒ කියන්නේ පීඨායින්ද පත්‍ය වෙනවා කියන එක. ඊළඟ ඔක්කාන්තික්ඛනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චේන පච්චය කියුවම එතනත් උපදීන කියන ඔක්කාන්ති කියන ප්‍රතිසන්දිය ගන්න අවස්ථාවේ ඒ ෂණේදී තමයි මේ නාම රූප දෙක අඤ්ඤමඤ්ඤ විදිහට නිස්සය ප්‍රත්‍යයෙන් පත්‍ය වෙන්නේ. ඊළඟට තියෙන දැන් චිත්ත චේතසික ධම්මා චිත්ත සමුත්‍රාණ රූපාණං නිස්සේපච්චේන වශයෙන්. ඉතින් චිත්ත චේතසික ධර්ම නිසා ඇතිවෙන චිත්තජ රූප හැටියට තමයි අපි එතන කතා කරේ. ඒකත් ඒ වෙලාවෙම හටගන්න ගැටයක් තියෙනවා. දැන් ඒ විදිහට බලනකොට දැන් මේකේ උපනිෂේ ප්‍රත්‍යය දෙනකොට දැන් පුරිමා පුරිමා කුසල ධම්මා. පච්චිමානම් පච්චිමාන ඒක එතකොට එක මොහොතක එක වෙලාවක දෙයක් නෙවෙයි කලින් කරන ලද කලින් කලින් පහළ වෙච්ච චිත්තචෛතසික කොයි ආකාරයකටද පසුව පසුව පහළ වෙන චිත්තචෛතසික වලට බලපාන්නේ කියන එක තමයි මූලික වශයෙන්ම මෙතනදී තේරෙන්නේ මම හිතන්නේ අභ්‍යවකාශ ධර්ම වලට චිත්තචෛතසික ධර්ම වගේ අපි කතා කරන බාන ඉස්සරහට ටිකක් ඒක විසඳ ගන්න. බ්‍රෝණ මහත්තයා අපි එහෙමනම් ඔය හැඳින්වීමත් එක්ක අපි යමද වීති වලට එනවා මොකද මට පුළුවන් ඔය හැන්දිනේම චූටිම එකක් තියෙන කලින් කල කලින් කලින් කරපු කියන එක ගත්තොත් සාමාන්‍ය මම හිතන්නේ නැතුව කලින් කලින් කුස ධර්ම පසුව පසුව ඇති වෙන කුසල ධර්ම කියන එක ගත්තන හරියම නැත්නම් කලින් කලින් කරපු කුසල් කියලා ගත්තොත් එහෙම මම හිතන්නේ පාලි වල තියෙන හැටි නෙමෙයි මම හිතන්නේ අර්ථ ධර්ම දන්නේ නැහැ පාලි වල තේරුම මොකද්ද කියන එක. එහෙම කරන ලද කියලාද තේරුම තියෙන දැන් තමයි එහෙම පාලි වල. ඉන්න බලන්න මම නෑ ඒකේ පාඩේ තේරුමක් දීලා නෑ ඇත්තටම නේ. අපට කියන මම ඔව් කරන ලද කිව්වොත් ඒක කරන්නෙක් ඉන්නවා වගේ නේකින්ද ඇත්තටම හරි ඒක එතකොට එතන චූටින් මේකක් වෙනවා කලින් කලින් කුසල් පසුව පසු වෙනවා ජීවන කුසල් සිත්වල කියන්නේ ඕක හුඟා කරව චිත්ත වීතිය සම්බන්ධ කරලා තමයි පුරිමාව කුරිමා කියන එක පච්චිම පච්චිමන කියන එක තැන එන්නේ සාමාන්‍ය චිත්ත වීති සම්බන්ධ කරලා කියන තැනක් වෙනවා එතකොට එතකොට ඒ ඒ චිත්ත වීතියේ සාමාන්‍යයෙන් යවන් සිත් තියෙනවා. ඒ අපි දන්නවනේ චිත්ත විතක ඇති වෙන ඒවා. එතකොට ඒ ඒ අවස්ථාවන් තමයි ඔය එකින් එක සම්බන්ධ කරන අවස්ථා කියලා ඊට මම මේ තේරුම් ගන්න තියෙන්නේ. එහෙනම් අර කලින් කරුවයි කිව්වොත් එහෙම අර පස්සේ අර හිතන්න පුළුවන් ඕක කලින් කරපු එක විපාක හැටියට ඇති වෙනවා වගේ අවස්ථාවක් එන්න පුළුවන් කරන කියලාද කියලා ගත්තොත් එහෙම කියන එකයි. ඒකෝර අර කරන්න කෙනා වගේ කුත් තියෙනවා ඒ ඒක. තේරුණා සර්. ඔව් තේරුවන් සම්ම ඒක ඇත්තටම ඉතින් අර විස්තර කරනකොට නම් කරන ලද කියන එක වගේ තත්ත්වයක් එනවා අපි ඉස්සරහට කතා කරමු නමුත් මෙතන මූලික වශයෙන් ගන්න වෙන්නේ මේ පුරිමා පුරිමා කුසල ධම් අපි දැන් කුසල ධර්ම කියලා කොටසක් ගන්නවනේ චිත්තචෛතසික ධර්ම ටික. එතකොට ඒ ටික තමයි මූලික වශයෙන් සලකන්න වෙන්නේ කුසල ධර්ම හැටියට අකුසල ධර්ම හැටියට ගන්නකොටත් ඒ අකුසල සිත් සහ අකුසල සිත් වල යෙදෙන චෛතසික තමයි මූලික වශයෙන්ම ගන්න වෙන්නේ. මොකද මෙතන සත්පුද්ගල භාවයෙන් තොරව අපි අඳුනගන්න මහන්සි ගන්න හින්දා මේ ක්‍රියාවලිය ඒ විදිහට හිතන එක නිවැරදි කියලා හිතනවා මේ අඳුර මහත්තයා. එහෙනම් අපි යමුද පළවෙනි වීතියට ගොනු මහත්තයා. ඊළඟ සම්මයි. ආ මෙතෙක් අපි ඊට කලින් පොඩ අහලා බලමුද මොනවද ප්‍රශ්න මොකුත් තියනවද කියලා අහලා බලමුද අඳුර මහත්තයා. ඔව් ඒක හොඳයි ඒක අහගන්න එක නේද ඊළඟ සම්මයි. ඔව් ඊළඟ සම්මයි කාට හරි මොනවා හරි ලක්ෂ්මී මහත්මිය කාන්ති මහත්මිය කමල් මහත්මිය සංග මහත්තයා ඉන්නවා ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවා නම් ඒ වගේම තවත් දුරටත් අදහසක් තියෙනවා නම් අපිට මතු කරන්න සලුවත් මහත්තයා තියෙනවා කියලා හිතනවා දැන් කියපු ටික නම් තේරෙන ඇත්තටම අර මේ විශේෂ මේ උපනිෂය ප්‍රත්‍ය ස්වාමීන් වහන්සේ දාර මේ විශේෂ බලවත් කාරණයක් විදිහට අර කාන්දම් ශක්තියක් ගැනත් උපමාවක් කරන් දේශනා කරානේ. ඒක එහෙම එකක් කිව්වනේ ස්වාමීන් වහන්සේ. කාන්දමකට ඔව් ඒ කියන්නේ ඒක අර ඒ විශේෂ දැන් අර නිශ්්‍රය ප්‍රත්‍ය කිව්වම අර කිව්වා වගේ මොකක් හරි එකට භූමියක් වෙන එකනේ. ඒතර මේක එහෙම නෙමෙයි විශේෂ බලයකින් ප්‍රත්‍ය වෙන ස්වභාවයක් තියෙන අරමුණක් බලවත් වුනහම ඒකට හිත හැර වෙනවනේ ඒ වගේ එකක් නේ. එහෙමයි එහෙම තමයි මම හිතාගෙන හිටියේ. ඔන්න ඒ හොඳයි මම කරගත්තා. ඒක ඇත්තටම අර මේ ප්‍රධාන ප්‍රකරණ සම්මේ රේරුකාණී ස්වාමීන් වහන්සේ දීලා තියෙන උදාහරණය තමයි දැන් ගයක් හදනකොට ගෙදර හදන මිනිස්සයා කියන්නේ ගෙදර අයිතිකාරය කියන්නේ අයිති වෙන්න යන මිනිස්සයා කවුරු හරි හදවනවා කියමුකෝ එයා සම්පූර්ණට වැටුප් දීලා හදවනවා. එතකොට ඒ ඔක්කොම එකතු වෙලා තමයි මේ හදන කියන කාරණේ වෙන්නේ. නමුත් එහිමියා නැත්තම් ඒක කොහොමත්ම කෙරෙන්නේ නැහැ කියලා. කම්කරුව නැති වුණාට ඒක කම්කරුව අඩු වුණාට ඒවා මේ වුණාට ගාණක් කියන්නේ එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ගෙහිණියා කියන විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඒකින්ද එයා හින්දාම තමයි මේ ගේ හැදෙන්නේ කියලා ඒක බලවත් කියලා. අන්න ඒ වගේ තමයි උපනිශ්‍රේ උපනිශ්‍රපත්‍ය පත්‍ය වෙනවා කියලා එතන සඳහන් කරලා තියෙනවා. ඔව් ඒක තමයි මේ දෙකේ වෙනස අර විදිහට තේරුම් ගත්තාම හරි හරි එක වගේ වුණාට අර බුණ මහත්තයා කිව්වා වගේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා නේ උපනිශ්‍රේ ප්‍රත්‍ය නිශ්‍රේ ප්‍රත්‍ය අර කිනකෙද භූමියක් වෙනවා මේක බලයක් සහිතව ප්‍රත්‍ය වෙන දෙයක් වෙනවා නේ. අන්නේ අන්නේ මේක මේක තමයි අසත්තම බලවත් විදිහටම ප්‍රත්‍ය වෙන්නේ නේද? හොඳයි. මොකක්වත් හරි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා අහන්න අපි ඉස්සරහට යන්න කලින් නැවගේ නේද? හොඳයි බොන මහත්තයා එහෙනම් අපි යමුද පළවෙනි විදියට. ඔව්. එතන මත පළවෙනි විදිය තමයි මම හිතලා හිතලා ඉන්නේ කුසල ධම්මා කුසලස්ස ධම්මස්ස උපනිෂද පච්චේන පච්චය ආරම්මන උපනිෂය අනන්තර උපනිෂය පකතු උපනිෂය කියලා කියන්නේ පකතු උපනිෂය කියන්නේ ප්‍රකෘති උපනිෂය කියන එක තමයි මම හිතන හැටියට ඒ වචන මටත් ප්‍රනාශය කියන්නේ ශබ්ද කරදී පොඩි මේකක් එනවා ඒක තමයි අපි ඉස්සලාම ගත්තේ පළවෙනි එක එතකොට දැන් මේ කුසල ධර්මයක් කුසල ධර්මයකට උපනිෂේ පස්යෙන් පත්‍ය වෙන හැටි ආකාර තුනක් සාමනාංශ කිව්වා. එකක් ඒක කොටස් තුනකට ආරම්භ උපනිෂේ පත්‍ය අනතු අනන්ත උපනිෂේ පස්ය සහ ප්‍රකෘති උපනිෂේ පත්‍ය කියන එක. ඒකේ ආරම්භ උපනිෂේ පත්‍ය කියන එක අපි දන්නවා අරමුණක් ප්‍රබල ලෙස මේ මතුවෙන කොට එන මේක අනන්ත උපනිෂේ කියන්නේ අපි චෛත්‍ය වැඩ කරන මගේ චිත්ත වීති වල සම්බන්ධ කරලා එනකොට එක සිතක් ඊළඟ හිතකට ප්‍රබලව බලපාන හැටි ඒ හිත ඒ කියන්නේ කලින් හිත දැන් තියෙන හිතට බලපාන හැටි නැත්නම් දැන් තියෙන හිත ඊළඟ ඊළඟට මතුවෙන තියෙන හිතට උපනිෂේපයෙන් ප්‍රත්‍ය වෙන හැටි. ඒ කියන්නේ එතකොට ආකාර දෙකක් තියෙන ආරම්භණයක් උපනිෂ්ඨ වෙන හැටි මේ අනන්තර උපනිෂ්ඨ වෙන හැටි අනන්ත මේ අරමුණු උපනිෂ්ඨ වෙන හැටි අනන්තර උපනිෂ්ඨය අද ප්‍රකෘතිය කියන්නේ ප්‍රකෘති උපනිෂද් කිව්වා කියන්නේ එහෙම ප්‍රකෘතියෙන් කියන්නේ ඉරායාසෙන් වගේ කියන අදහස තමයි මම ගත්තේ. ඒකත් මම හිතන්නේ හරි වෙන්න ධනේ අපකටනේ. ඒ හැබැයි වීටි බලනකොට අපි කියන්නේ මේ සාමාන්‍ය වචන වලට විග්‍රහ කරගන්නේ නැතුව මම දැන් හුඟක් කියලා දැන් මම දැන් හිතාගෙන මතුවලා තියෙන දැන් කරුණු දැන් දන්නවනේ අපි දැන් ඇති වෙලා තියෙන ප්‍රශ්න මොකද්ද කියන එක ධර්මයේ විස්තර කරන්න ගියාම වචන වලට දැන් ওই ප්‍රශ්නේ අපිටත් ඇති අපිට හරියටම 100ක් නිර්වැද්දී අර්ථකථනයක් දෙන්න බැරි වෙන්න පුළුවන්. එමට ඒකේ ධර්මාව ධර්මයේ අස්සේ තියෙන ධර්මයේ කරුණු මොකද්ද කියන එක මේ වටහා ගන්න පුළුවන් නම් ඒකයි වටින්නේ. මේක නැත්නම් අර මම කියන ස්වාමීන් වහන්සේ කියපු උදාහරණ වල තියෙනවා දැන් මේම ස්කන්ධම් ශක්තිය වගේ කියලා හරි එහෙම උදාහරණ දෙන දැනට මහත් කිව්ව උදාහරණ ගෙහිනියා වගේ කියලා හරි ඒ උදාහරණ කියනකොට ඒ උදාහරණ කියන ඒවා කියන්නේ අර අස්සේ තියෙන ධර්ම කරුණු වටහා ගැනීම ශක්තිය ඇති කරගන්න. තව පැහැදිලිව ඒකුතේන වචන වලින්ම තේරුම් කරනකොට සමහර වෙලාවට අර අර්ථය හරියටම අනිත් ආශයයට තේරෙන්නේ නැති නිසා සමහර උදාහරණක් දීලා කියනවා අපිට ඒක තේරුම් ගැනීම පාසුත්තක. ඒ වගේ අර අර්ථය මොකක්ද මේ වචනේ තියෙන අර්ථය මේකද මේකද කියලා අපි හදාගන්නේ නැතුව මම හිතන්නේ ඒ ධර්ම එතන එතනින් මතු කරන්න යන ධර්මය මොකක්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරනවා නම් සමහරට තේරෙන්නේ දැන් ඇත්තටම අපිට ඔක තේරෙන එක මම අපිට තේරෙන්නේ නැකුණා සමහරට වචන වලට පරිවර්තන කරන්න යද්දී මට නම් ලොකු අපහසුතාවයක් තියෙනවා. එහෙනම් මේ මම කියනවා අපිට පුළුවන් විදිහට මේ පරිවර්තන ආරේ ඇත්තටම මේ සාමාන්‍ය පාලිය නම් අපි දන්නේ නැහැ. මම දැන් තමහත් යන පොඩක් දන්නවා. ඒකට ඒ අර ඒ පරිවර්තන දීලා තියෙන සිංහල බලයට තියෙන ඒවා අපි කියවන කොටත් අපිට තේරෙන සමහරවට මේ අස්සේ තියෙන ධර්ම කරුණු මතුවෙන්නේ නැහෙනි කියන එක. එතනින් ඒ කියන දේ මතුවෙන්නේ නැහෙනි හරියට තියෙන දේ කියන එක. එතකොට එහෙම තියෙද්දී අපි මුගක් අස්සේ දීප්ති බලා ගන්න පුළුවන් නම් මේ කරුණු වල උඩින් තියෙන වචනේ නැතුව උඩින් තියෙන අර්ථ නැතුව ඒකට අස්සේ බහැලා ඒ අස්සේ කියන වචන වල මොනවාද මේ අපිට මේ ධර්ම මොන වගේ ධර්මයක්ද මතු කරලා දෙන්නේ කියන එක බලන්න පුළුවන් නම් අපිට ඔක ධර්මයේ තේරුම් ගැනීම හැකියාව තියෙනවා. නැත්නම් අර වචනවල මේක වචනේ මේකයි මෙහායි කියලා සංසම්මනය කරගන්නේ නැතුව නැත්නම් අපිට ඔක පරිවර්තනය මේ අනිත් පැත්තට විස්තර කරනකොට වැරදෙන්න පුළුවන් හැකියාව තියෙන නිසා එහෙම මම කලින්ම කියෙව්වේ ඒකයි නැත්නම් අර මේ වචන හරබ වලට යන්නේ ඒ වගේ එකක් තියෙන නිසා සමහර වෙලාවලට විස්තර කරන්න යනකොට තේරුම් ගන්නයි ඒක තමයි පළවෙනි එක. ඊට පස්සේ ඒක ස්වාමීන් වහන්සේ විස්තර කරා මම හිතන ඇටියට දානං දත්වා සීලං සමාදිත්වා පෝසස්ත කම්මං කත්වා සංකරුං කත්වා පච්චවෙක්කති කියන එක. ඒකේ දන් දී සිල්දී සමාදවන පෙරවස්ත්‍රක ඒ පුණ්‍ය ඒව කරගෙන ඒව පත්වේශා කරන කාලේ කුසල ජන්මයන්ට ඒ දාන චේතනාව ප්‍රදාන කොට ඇති කුසල චිත්ත චිත්ත අරමුණු උපනිෂ්ඨපත්යෙන් ශක්තිය උපකාර වෙන හැටි කියන එක. ඒක මම හිතන්නේ ඕක අපි ආරම්මන ප්‍රත්‍ය කරනකොටත් මේ කරුණ කරලා තියෙනවා. මම හිතන හැටියට. මේවා ඒ ඒ එකම මේක තමයි මම හිතන්නේ මේ ඔයගොල්ලෝ අපි දැන් කලින් කරලා තියෙන නිසා මේ දානන්දත්ව ශීලං සම්මාදිත්ව ඒ ඒ කොටසම සමහර තැන්වල ඇවිල්ලා තියෙනවා මුලදී. ඒක කොහොමද ආරම්මන ප්‍රත්‍ය කරනකොට අපි ඔක අහලා තියෙනවා. ඒ වගේම තමයි මම කියන්නේ දැන් ආරම්මනවලදී අනන්තර ප්‍රත්‍ය කරනකොටත් ඒ එතන තියෙන සමහර වීති වුණත් අපි කලින් අහලා තියෙනවා. ඒ අහලා තියෙන කොටසම තමයි යම්කිසි වෙනස් උපනිෂ්ඨය කියන්නේ වෙන ප්‍රත්‍ය ආකාරයකින් එන්නේ. දැන් ඒ එතකොට මේ සමහර දේවල් එතනත් අර අධිපති ප්‍රත්‍ය කරපු කොටසුත් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ අධිපතිකවත්වයත් අපි කරන්නේ. එතකොට ඒතකොට ඒ ඒවා වල තියෙන මේ කොටස් හරියට මේ අපි අර සාමාන්‍ය මතකයට එනවා නම් අපි එක්ක ආයෙත් ගිහිල්ලා බලලා ඒවා මේවා කරලා තිබ්බා නම් මේ කොටස් වලට එනකොට ලොකු අමාරුවක් වෙන්නේ නැහැ කියන එක තමයි තේරෙන්නේ. ඒකට කලින් ඒක තමයි අර දානන්දත්වා ශීල සමාධිත්වා පෝසත කම්මංකත්වා සංකාරංකත්වා පච්චක තියෙන්නේ. අර දැන් දාන අපි දැන් කලින් දන්න නිසා දානං කියන්නේ මොනවා ශීලයේ සමාධියලා ඒක තමයි ඒ මතක් කරනකොට එතනදී අපි ආරමුණු ආරමුණු උපනිෂ්ඨය තමයි කියන්නේ. මෙතන ආරමුණ මේ උපනිෂ්ඨය අතන ආරම්භන ප්‍රත්‍ය අපි කතා කරේ. මෙතන ආරම්භන උපනිෂ්ඨය වෙන හැටි තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒක හැම එකම උපනිශ්‍රය වෙන්නේ නේ ආරමුණු හැම එකම. ඒ ආරමුණු මේ ප්‍රත්‍යයේ ආරමුණු උපනිශ්‍රය වෙන කොටස විතරයි මෙතන ආරමුණු උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් aran තියෙන්නේ. ඒතර ඒකත් ආරමුණු මේක ආරම්මන ප්‍රත්‍යයේත් මේ කොටස තියෙනවා. හැබැයි මේකෙත් නැති දේවලුත් ඒ ඒ පැති ඇති සමහර විට. ඒකට මට තේරුනේ සම මේ ආරමුණු උපනිශ්‍රය ආරම්මන ප්‍රත්‍යයේ තියෙන කොටස් සමහර ඒවා ආරමුණු උපනිශ්‍රය හැටියට මේ උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන ඇටියට ඒ කියන්නේ අරමුණක් සමහම අරමුණක් නේ සමහර අරමුණු උපනිෂ්ඨයෙන් ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ ඒක දානයක් ඒ කියන්නේ ප්‍රධාන මේ දේවල් විතරක් ප්‍රධාන වෙන. කියන්නේ අර වගේ බලවත් වෙන අරමුණු මොනවද කියන එක විතරයි මෙතන සමහරවිට හැම අරමුණක්ම නෙමෙයි. අර බලවත් වෙන්න පුළුවන් අරමුණු මොනවද ඒ කියන්නේ උපනිෂ්ඨ වෙන්න පුළුවන් කරුණු මොනවද ආරම්භන හැටියට කියන එක. ඒක තමයි පළවෙනි එක විස්තර කරන්නේ එහෙම. දැන් තමයි ඒක තව විස්තර කරන්න තියෙනවා. හිතන්නේ ගෘහ මාත්‍යයේ විස්තරේ මේ සම්පූර්ණයි කියලා ඔබතුමා හොඳට විස්තර කරා අනිත් එක මේ වචන විතර නෙමෙයි මේ ඇතුළත තියෙන ධර්මය මතු කර ගන්න උත්සාහ කරන්න කියලා ඔබතුමා කිව්වා වගේ ඇත්තටම දැන් අපිට ආරම්භන ප්‍රත්‍ය ගත්තොත් දැන් අධිපති ප්‍රත්‍ය ගත්තහමත් වෙනවා ආරම්මනාධිපති සාජාත අධිපති කියලා ඒ වගේ එනවා. ඒ කියන්නේ ඒ ආරම්මණය කියන එක එක එක විදිහට මේ කොහොමද මේ අනිත් චිත්තචෛතසික ධර්ම වලට අනිත් ධර්ම වලට උපකාර කරන්න කියන ගතිය විවිධ අන්දමින් එනවා. ඉතින් නම් එකම විදිහකට නෙවෙයි විවිධ විදිහට එනවා. දැන් මෙතනදී කරන්නේ ඔබතුමා කිව්වා වගේ දැන් මෙතනදී ආරම්මණය මේ ප්‍රබල ආරම්මණයක් බලවත් ආරම්මණයක් පිළිබඳව පසු ප්‍රතිප්‍රේක්ෂා කරනකොට ඒ කලින් ඒ බලවත් ආරම්මණය පසුව ඒ ප්‍රතික්ෂා කරන තැනදී ඒ කුසල ධර්මයන්ට ආරම්මන උපනිශ්‍රේ පස්යෙන් ප්‍රතිවිනය ගැන තමයි කිව්වේ මම හිතනවා ඒක ප්‍රමාණවත් කියලා ඒ ගැන මොකද ප්‍රශ්නයක් තියෙනවද කියලා අපි පොඩ්ඩක් අහමු බලන්න කාටද ප්‍රශ්නයක් වගේ ගොඩක් පින් ප්‍රශ්නයක් නෑ දැන් මෙතන දැන් මෙතන කියන්නේ අර උපනිශ්‍රය කියලා ඒක ආරම්මනේ ගරු ආරම්මණයක් ප්‍රත්‍යවේක්ෂා කරන වෙලාවට. එතකොට මේක අපි දැන් මෙතන කියන්නේ අපිට දැන් මේ වෙලාව අපි බලෙන් මතක් කරගන්න එකද නැත්නම් අර දැන් ප්‍රകൃතියෙන් දැන් සමහරවිට අපේ හිතට බලවත් එකක් නිසා මතක් වෙන විදිහට මේ ආරම්භන ප්‍රත්‍යයට ඒක අයිති වෙන්නේ නැහනේ. දැන් අපි හිතන්නේ මෙතන දැන් ආරම්භන උපනිශ්‍රේ ප්‍රත්‍යය කිව්වහම අපිට ඒක හිතෙන් දැන් අපි කියමු දැන් අපි කරපු ලොකු පින්කමක් නිකන් මතක් කරමින් ඕනකමින් මතක් කරලා ගන්නවා වගේ අවස්ථාවක් ගැනද මේ කියන්නේ? නැත්නම් නෑ ඒක මේ ඔව් මම try දරන්න එක මේ දැන් ප්‍රකෘති උපනිෂ්ඨේ නෙමෙයි මෙතන ආරම්භ උපනිෂ්ඨේ නෙමෙයි ඔව් ඒක තමයි එතකොට අපි මතක් කරලා ගන්න වෙලාවක් වෙන්න පුළුවන් නේ නිකම් අපි අතීත කරමු ඒක දැන් ප්‍රකෘති උපනිෂේ මොකද්ද කියලා හරියට දැන් පල්ලේ අපි ඉස්තර කර දැන් ආයත සමාජ ඉස්තර කරපිට ඒක තේරුම් ගන්නකොට අපිට තේරෙයි ඒතන මොනවද වෙන්නේ කියලා දැන් වෙන්නේ කියලා චුට්ටක් ඉස්තර කරන එක පැහැදිලි කරන්න. එතකොට දැන් ප්‍රකෘති උපනිෂේ වෙන ප්‍රත්‍ය ධර්ම වුණොත් එම් බලවත් තුස් 80ම හරි 89ම සෝරි 89ම එනවා චෛත්‍යක 50 250 එනවා 52ම එනවා රූප 28 යසම් ප්‍රඥප්ති කියලා එනවා. එතකොට ඒක වෙන විදිහක් එතන තියෙන්නේ. එතන වෙන විදියක් තියෙන්නේ. හරි? එතකොට ආරම්භන ප්‍රත්‍යයේ ආරම්භ උපනිශ්‍රේ ප්‍රත්‍යයේ දැන් වෙනස අරක ඕන ආරම්භණයක් වෙන්නේ නැති. එහෙම නන්නේ. ඒක මම ඒක මට මතක නැහැ. ඒක මම ඇහුවේ දැන් කතා කරපු නිසා ඒක දැනගන්න කොහොමද ආරම්භන උපනිශ්‍රේ කියන්නේ? බලවත් වෙන්න ඕනේ එතෙන්දී අරමුණ. අපි යම් කිසි අරමුණක් ගන්න වෙලාවට ඒ අරමුණ ප්‍රත්‍ය වෙන හැටි වෙන්නේ නැති එතන. ආරම්භ උපනිෂය කියන්නේ ප්‍රබලවත් වෙන්න ඕනේ. ආරම්භන කියන්නේ එක ප්‍රත්‍ය උපනිෂය ප්‍රත්‍ය නෙමෙයි. ආරම්භන ප්‍රත්‍ය කියන්නේ හැම අරමුණක්ම කොහොමද ප්‍රත්‍ය වෙන්නේ කියන හැම. ආ ඒක තමයි. ආරම්භන උපනිෂය කියන්නේ බලවත් අරමුණ. බලවත් එක. බලවත් එක අපේ හිත හරව ගන්න එක. අනිත් ඒ වගේම තමයි අපි අධිපතිපත්‍යයත් ඒක කලින් කරලා මහත්මයා වුණා දේ අධිපතිපත්‍යයේ තියෙන ආරම්භන අධිපති කියන එක. එතකොට ඒකත් අර ඒකත් වෙන ඒක එතන තමයි මේ වීතිම වගේ තමයි යන්නේ. හැබැයි ඒ ඒක ප්‍රත්‍ය වෙන ආකාරය වෙනස්. ඒක මේක ආරම්භණයක් ප්‍රත්‍ය වෙන ආකාරය වෙනස්. ආරම්භන අධිපති වෙනකොට ආකාරය වෙනස්. ආරම්භන උපනිශ්‍රය වෙන ආකාරයක් තියෙන එකම අරමුණු තමයි. හැබැයි විවිධ විවිධ පැතිවලින් ප්‍රත්‍ය වන විදිය. ඒ කියන්නේ ඒක ආකාර තුනක් දැන්නම් කියන එක. ඒක තමයි කියන්නේ එකම මොහොතකදී ප්‍රත්‍ය ධර්ම කීයක් වැඩ කරනවාද කියන එක තමයි උතනින් පෙන්වන්නේ එකම දේ එකම කරුණ වුණත්. ඒක ඒක ආකාර වලින් පෙන්වනවා මේ මේ මේ ආකාරවල කියනවා කියන එක. ඒකම මේ වචන වල තියෙන තේරුම බලන්නේ නැතුව මේ ප්‍රත්‍ය වන ආකාරය මොකද ක්‍රියාව එතන වෙන්නේ මොනවාද කියලා කරුවොත් අපිට තේරෙනවා මේ තුන තුනක් කියන එක තේරෙනවා. ඒකට මේක නෙමෙයි කියන එක. නැත්නම් උඩින් වචන බලපුවාම තේරෙනවා මේක කොහොමද කියලා. ඔව් ඇත්ත ඇත්ත. ඒක ඇත්ත. ගොඩක් පින් හොඳට තේරෙනවා තේරුවන් සරණයි. ඔව් ගුණ මාත්‍යා එවනම් අපි පළවෙනි එක අපි මේ විදිහට ගත්ත නේද දානන් දත්තා ශ්‍රී ලාංකික රක්ෂිතා නේද කොහොමද අපි කිව්වේ මම හිතන්නේ ජයන්ත මහත්තයා මේක අපි අර දැන් ස්වාමීන් වහන්සේ විස්තර කරපු නිසා ඕක දැන් අපි වැඩි ඕනේ ඕක දැන් තේරෙනවා ඇති කියලා හිතනවා දාන දානයක් සීලයක් ඒ උපෝසකමකට ඒවා ඒ අරමුණු අපි මතක් කරන එකද විස්තර කරොත් එහෙම නිකා අර තව කාලේ මේ වෙන එක විතරයි වෙන්නේ. ඒක මම හිතන්නේ මේක තේරෙනවා ඇති කියලා හිතන මේ කොටස විස්තර සිංහලෙන් ආයේ තව මොකද්ද වෙන්නේ කියන එක විස්තර කරන්න අවශ්‍යද ජයන්ත මහත්තයා? නෑ මං හිතන්නේ ඒක පැහැදිලි වෙනවා බ්‍රුණ මහත්තයා ඒක අපි ඒ විදිහට යමු. ඒ කියන්නේ ඒ විදිහට කළා ගරු කරලා හිතනකොට පසුව ප්‍රතිවේක්ෂා කරනකොට ඇති වෙන කුසල් ගැන කියන්නේ මං හිතන්නේ ඒක පැහැදිලි. අපි ඊළඟට එතකොට එහෙම ඒක මම කණික වගේ අර අර එතන තියෙන තේරුම සිංහල තේරුම විතරක් අරගෙන යන් අර එතකොට අපි ඉස්තරේ දන්නේ නැත්නම් ඒ කියන්නේ ප්‍රශ්නයක් තියෙනක් නම් විතරක් අපි අහමු ප්‍රශ්නයක් තියෙනවද කියන එක විතරක් එතන තියෙන දන්දී අර කලින් වගේ සිත සමාදානව පේවස්සක ඒ පූර්ණ කර්මය ගරු කොට අරමුණු කරමින් ප්‍රත්‍යක්ෂ කරන කාලේ ප්‍රත්‍යක්ෂ කුසල ජානනයට ඒ දාන චේතනාව ප්‍රදාන කොට ඇති කුසල චිත්ත චිත්තය ආරම්මන උපනිෂ්ඨපත්‍ය ශක්තියන උපකාර වෙන හැටි. ඒකේ තමයි ඉතින් විතර විස්තර දෙනවා. ඒක ඉතින් පැහැදිලි වෙන නිසා දෙවෙනි එකට යන පිටින් ඊට පස්සේ කුබ්බේ සුචින්නානි ගරුන් කත්වා පච්ච වේක්කද. ඒ කියන්නේ පෙර මනාකොට කරන ලද දාන සීලාදී පින්කම් ගරුකොට පක්ෂේක්ෂා කරන කලෙහි ඒ ප්‍රතිවේශ යවනයන්ට පෙර පවත්වන ලද කුසලය ආරම්මණුපනිශ්‍රේ පත්‍ය ශක්තිය උපකාර වේ. මේක අපි දැන් සිංහල මම මේක මේක තේරෙන එක මම කියන්නේ ස්වාමීන් වහන්සේ ඉස්සර ගොනු නිසා මම ඉතුරු දේවට කියන්නම්. ඒ ප්‍රශ්න මොන හරි තිබ්බොත් විතරක් අපි සාකච්ඡා කරමු. එහෙනම් මොකක් හරි තේරෙන දේ තනස් තිබ්බොත් කියන එක. මේක සම්බන්ධව මොන හරි ප්‍රශ්න තියෙනවද? උද්දේශ සිනානි ගරුම් කච්චා පච්චවිකති. ඒක මම හිතන්නේ report සාකච්ඡා කරන්න දෙයක් නැහැ. පෙර කල මනාවර කරන සීලා ඒ කියන්නේ මොන හරි හොඳ දෙයක්. නෑ මට ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒක තේරෙනවා. තුන්වෙනි එක. රෝණ මහන්ත එතනදී අර ඒ දෙකේ වෙනස තමයි ඕනේ. පළවෙනි එකේ දෙවෙනි එකේ වෙනස කිව්වොත් කොහොමද අපි ඒක පැහැදිලි කරගන්නේ? පළවෙනි එකේ දාන සීල ගැන කතා කරනවා මේකෙත් තියෙනවා. ඒක කොහොමද අපි වෙන් කරගන්නේ? මම මොකද ස්වාමීන් වහන්සේ කිව්වේ මේ පෙර කරපු හොඳ දේවල් කියලා කියන්නේ. සුචින්නානි කියන්නේ හොඳ කරුණ කියන ඒවා. දාන සීල විතරක් නෙමෙයි මම හිතන්නේ හැම එතකොට අපි කරන හොඳ හැම හොඳ දෙයක් වැඩක්ම අයිති වෙනවා. දැන් මම නිකන් උදාහරණයක් හරියට දන්නේ නැහැ මම කියන්නේ දැන් අපි කියමුකෝ මේ මේ මේ සාතනයේ සම්බන්ධ නැති අයත් ඉන්නවනේ හොඳ වැඩ කරනවනේ. ඒගොල්ලන් දානයක් කියලා දන්නේ නැහැ. ඒක දෙන්න. හැබැයි ඉතින් උදව් කරන අදහසෙන් දානමය චේතනාවල ඇති වෙනවා අවස්ථාවක් තියෙනවා. ඒක උදව් කරනවායි කියලා. එහෙම කියන දේවල් තියෙන එහෙම සම්බන්ධ නැතුව අපි වුණත් සමහර දේවල් කරනවා මේ උදව් කරනවායි කියලා. හරි එහෙම කරන දේවල්, කරන හොඳ දේවල්. සාමාන්‍ය හැම හොඳ දෙයක්ම ඒක අපි දැන් මතක් කරොත් අපි මේ වගේ දෙයක් මම මෙයාට මේ වගේ උදව්වක් කරා, අසන මිනිහෙකුට මෙහෙම කරා, එහෙම කරා කියලා අපි ඒ මතක නැහැම හොඳ දෙයක්ම මතක් කරනවා, මතක් කරනකොට ඇති වෙන තත්ත්වය කියලා තමයි මම තේරුම් ගත්තේ ජන්ත මත. මේක වැරද්දක් කියලා දන්නේ නැහැ. නෑ නෑ මම හිතන්නේ මාත්‍යවරුන් ගත්ත එකයි දැන් අතන දානයයි උදාහරණ හැටියට විතරයි දාන කියලා කියලා තියෙන්නේ. අර කරුණාවෙන් මෛත්‍රී යම් කෙනෙකුට උපකාරයක් කරනවා නම් ඒ වගේම තමන් කරන දෙයක් හොඳ දෙයක් අපි අපි කියන පින්නතේ නැත්තම් කුසලයක් කරනවා නම් ඒක මේ ටිකක් ගරුකොට මතක් වෙනවා නම් සලකනකොට මේ ඒ ඒ විදිය තමයි තේරුම් ගන්න තියෙන්නේ දුන මහත්මයා මම හිතනවා ඒක නිවැරදි කියලා. අපි හන්තුම් මිනිකට යමුද? මෙහෙණිය කර තියෙන ධානං උපහිත්වා ධානං ගනුපත්ව පච්චවෙක්කති. ඒකත් මම හිතන්නේ තේරෙන්නේ නැති. ධානය ප්‍රථම ධාන ආදී මහාගත ධාන උපදව ඒ ධාන සමවැද ඉන්නේ නැගී එම ධානයේ ගරුකොට මෙනෙහි කරන කාලේ උපදින කාමාවචර මහා කුසල ප්‍රතිවේක්ෂ ජවනයේට ඒ ධානමය මහාගත කුසලයේ ආරම්භ ගුණ ආරම්භන උපනිශ්‍රපත්තේ ශක්තියෙන් උපකාර වේ කියන එක. ඒක ගැන ඒකත් මම අපිට කරන තේරෙන ඇති කියලා හිතනවා ධානයක් සමවැදලා ඊට පස්සේ ධානය එළියට ඇවිල්ලා ඒක ඒක ආයේ මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට ඇතිවන සිත විකනේ ඒක ආරම්භන පිණිසපත්ති ශක්තිය වෙනවා මේක හොඳට මේ සම්මාසයට මතක තියාගන්න මේක ඵල සමාපත් මේ කියන්නේ ධානයේ ධානයේකට සම ඒක මතක් කරනවා කියන්නේ ආරම්භන ධාන හිත ආරම්භණයක් ඇටියට මතක් කරනවා මිස ආය ධානයකට සමවැදීමක් නෙමෙයි කියන එක තමයි මට තේරුනේ මම හිතන හැටියට ඒක කුසල හිතක් මිස ධාන හිතක් නෙමෙයි. ආයේ ප්‍රත්‍යක්ෂ කරන හිත. මේක මොකක් කරලා සමාහත අය පටල ගන්නවා මේ ආයේ අර ඒ ධානයටම සම්බන්ධිනවද කියන එක නෑ අර කලින් ධානය මතක් ආරම්ම අරමන අරමුණක් හැටියට ඒක ගරු කරලා මෙනෙහි කිරීමක් තමයි කරන්නේ කියන එක තමයි කියන්නේ. ඊට මත ලවණ විශ්ව තියෙනද ඒක? ඔව් මම හිතා එතන අර එතන මේ ওই විස්තර කරන තැනම තියෙනවා මහා කුසල සිත් වලින් තමයි මේ ඒ ප්‍රතිවීක්ෂාව සිද්ධ වෙන්නේ කියලා. එතකොට ධ්‍යාන සිත් වලින් නෙවෙයි කියන එක හොඳටම තේරෙනවා. ඒකෙන්ද ඒක ධ්‍යානයකට සම්බන්ධ ඉතිරින් නැගිටලා ඒක ප්‍රතිවීක්ෂා කරන්නේ මහා කුසල සිත් වලින් බව එතන කියලා තියෙනවා. ඒකෙන්ද ඒක පැහැදිලි වෙනවා. මම තේරුම් ගන්නයි. ඊට පස්සේ තියෙන්නේ හතරවෙනි එක සෙක්කා ගෝතගුම් ගරුම් කත්වා පච්ච වෙක්කති සෝහන් ඵලයට පැමිණි ආර්යයන් සෝහන් මාර්ග චිත්තේ పూర్ව එම චිත්ත වීතියේ උපාන්නා වූ ගෝචර වූ චිත්තය ගරුකොට අරුණු කරමින් ප්‍රත්‍යක්ෂා කරන කලි පුදිනාව කාමාශය කුසල ජනයන්ට ඒ ගෝචර වූ චිත්තය ආරම්භ වෙනපත්තෙන් උපකාර වෙන හැටි. එතකොට ඒකත් ඒ වගේම තමයි. මෙතනදි වෙනස තියෙන්නේ ගෝත්‍ර බුහිත. ඒ කියන්නේ මාර්ගඵල මාර්ග සිතකට කලින් තියෙන ගෝත්‍ර බුස්තමයි. ස්වාමීන් වහන්සේ මේක විස්තර කරා. ගෝත්‍ර බුහිත මේ ප්‍රතිවේශ කරනවා. ඒ කියන්නේ ගරු කරලා. ගරු කොට සලකනවා. ඒක ඒ සාමාන්‍ය විස්තර කරා. මම හිතන්නේ ඇයි ඒක ගරු කරන්න කියන හේතුව කියන ඒ ඔක්කොම විස්තර කරා. ඒ හිත ගරු කරලා මතක් කරනකොට ඒ කියන්නේ ප්‍රතිවේශ කරනකොට උපදින කාමජව කුසල ජනනන්ට ඒ ගෝසුබු සිත ආරමුණ පිණිසපත්තේ පත්තේ වෙන හැටි. ඒ කියන්නේ හිත අරමුණක් හැටියට කුසල ජවනයන්ට ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි මෙතනින් කියන්නේ. Eh, ඒකෙත් මොන හරි විස්තර තියනවද ජනත මහත්තයෝ? එකම දේ ඉතින් මට මතක් වුණේ දැන් කොහොමද හිතක් අරමුණු කරන්න කියලා. ඒ කියන්නේ ගෝත්‍ර භූෂිත කියන්නේ ඒ මාර්ග චිත්ත වීතියේදී අපි දන්නවා මේ පරිකර්ම උපචාර ගෝත්‍ර භූ පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ ඊළඟ මාර්ග සිත කියලා අපි සෝවාන් මාර්ගය ගත්තොත් සෝවාන් මාර්ග චිත්ත වීතිය ගත්තොත් ඊට පස්සේ මාර්ගස්ථිතින් අනතුරුවම සවන් ඵල චිත්තේ පහළ වෙනවා. එතෙන්දී ඊට පස්සෝ කොහොමද කියන එක තමයි ටිකක් අර හිතා ගන්න අමාරුයි කොහොමද හරියටම මේ හිත ප්‍රතිවේක්ෂා කරන්න කියලා. ඉතින් ඇත්තටම ඒ தත්ත්වයට පත් වුණාට පස්සේ ඒ කළ හැකි බව තමයි මේ විස්තර කිරීමෙන් තේරෙන්නේ. ඉතින් ගෝත්‍රභූසිත කියන එක ස්වාමීන් වහන්සේ විස්තර කළා දුන නිවන අරමුණු කරන කාමාවචර කුසල සිතක් කියලා ප්‍රබල ඉතාමත්ම බලවත් සිතක් කියලා. ඒක නිසා තමයි ඒක උපනිෂ්ඨ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ කියන එක උන්වහන්සේ විස්තර කරා. ඒකත් මම කෙටියෙන් මතක් කරනවා. ඒ ටික තමයි බුදුන් මහත්තයා මතක් කරන්න තියෙන්නේ. සිරුවන් සත්නයි. තවත් කාට හරි මහන් ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. සාමිනාසෙත්ින්ද කිව්වා මේ නිවන පැත්තට හැරෙන හිත නිසා ඒක හොඳට මතක් වෙන ගතියක් තියෙනවා කියලානේ. පළවෙනියෙන්ම නිවන පැත්තට හරවල දෙන හිත නිසා මම හිතන්නේ ඒකේ ආරම්භ උපනිශ්‍රේ ප්‍රත්‍ය හොඳට තියෙනවා ඇති. ඉතින් අපිට තේරෙන්නේ ඒ ඒක දැකපු ආර්යයන් වහන්සේට මම හිතන්නේ ඒක ඒ අවස්ථාව මතක් වෙනවා ඇති. පළවෙනියෙන්ම මේ කාමවචර පැත්තේ ඉඳලා ඒ පැත්තට හැරෙන සිත නිසා මට හිත මං හිතුවාගත්තේ එහෙමයි. ඒක තමයි මම කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රථම يعني පළවෙනි වතාවට නිවන පැත්තට හැරිලා සංසාරේ සාමාන්‍යයෙන් අපි හැම සිතක්ම අපිට ඇති වෙලා ඇති. මොකද දේවට අකුසල කුසල කියලා. හැබැයි ඕක විශේෂ අවස්ථාවක් වෙනවා. කියන්නේ කලින් ඇති වෙලා නැති සිතක්. ඒ කියන්නේ නිවන පැත්තට හරවන ගෝත්‍රභූ කියන හිතක් අපිට පහළලා නැහැ. ඒකට අර අපිට සාමාන්‍යයෙන් දැන් උනත් අපිට මතක හිටින දේවල් තියෙනවා. ඒ කලින් හැම පොදුවේ හැමදාම වෙන්න දේවල් අපිට මතක හිටින්නේ නැහැ. හැබැයි විශේෂ අවස්ථාවක් හරි විශේෂ දෙයක් වර විශේෂ අපේ අවස්ථාවේ විශේෂ රූපයක් දැක්කත් හරි නොදැකපු රූපයක් හරි අපිට ඉක්මනටම හිතේ පැන්දෙනවා මේක මේක දැන් එහෙම දැකයි කියලා. අපි දැන් මිනිස්සුන් ගාක් හම්බුණා. සමහර මිනිස්සුන් එකපාරට අර අපි අර රසණයි කියලා හරි මොන හරි විශේෂ දෙයකින් අර රූපයක් වුණත් අපි ප්‍රබලවලන. ඒකට හිතා ගන්න පුළුවන් අපිට අර සමහර ඒ කෙනාව සමහර අයව අපිට ටිකක් කල් යනකම් හරි හිතේ තියෙන හයියක් ඒක මතක් කරගන්න පුළුවන් ඒ කෙනාව. ඒ කෙනාව හරි තන හරි මොකක් හරි අපි හොඳයි කියලා අපිට අර විශේෂ උද්දයක්. එතකොට අර වගේ නිවන වගේ තැනකට හරවන තැනක් කොච්චර විශේෂ වෙන්න ඕනේද කියන එක තමයි මට තේරුනේ. එතකොට මේ විශේෂ වෙන අවස්ථාව දැන් ධානයක් හරි ගරු කරන්න හේතු තියෙන ධානය දැන් දානයක් හරි අපිට සාමාන්‍යයෙන් මතක් වෙනවනේ අපිට හොඳට කරපු දානයක් එකක්. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් අපිට හුඟක් අර මාංශයලා කරන්නේ දැන් මම දන්නේ නැහැ. අර අපි දැන් සුෂ්ණ මාත්‍ය කරපේ මේ වැඩසටහන පින්කම් මේ දාන භාවනා වැඩසටහන සම්බන්ධ වෙද්දී අර මොනවා අපි ජීවිතේ කරගෙන ගියත් සමහර වෙලාවට අරක තමයි ප්‍රබලව අපිට සමහර වෙලාවට මතක් වෙනා මේ වගේ දෙයකට අපි සම්බන්ධ වුණා. අපි අනුරාධපුර ට්‍රිප් එකේ කොහේ හරි ගිහිල්ලා ඇති විනෝද ගමන් ගිහිල්ලා ඇති. හැබැයි ඒකට වඩා අර අර සාමාන්‍ය දේවල් කරනවාකට වඩා සාමාන්‍ය රූප වලටත් වඩා ඒකට රුවන්වැලි ඡාය කියන එක අර හික්මන්ටම අපිට තක්ගාලා ඇදලා දෙන ගතියක් එනවා. ඒතකොට ඒක ප්‍රබලයි කියලා වගේ එකක් තේරෙනවා. ඒතකොට දාණය වුණත් ඒ අර අත්කලිකවේ දාණය මෙච්චර දවසක් විදිහට කවදා හරි එක දවසක් මේ අවුරුදු 5කට කලින් අපි කොහේ හරි වාහන වැඩසටහන ගිහිලා සිල් රැකලා තියෙනවනේ සීලක් දවසක් දෙකක් හරි හොඳට අපි මේ දස් සිල් හරි සමාදන් වෙලා ඉන්න පුළුවන් වුණොත් ඒ දවස අපිට මතක් වෙනවා අනිත් දවස්වල වඩා විශේෂ වෙනවා කොහොමද මේක මම හිතන්නේ ඒ එතකොට ඒක අපි ඒක ගරු කරන ගතියක් තියෙනවා. එතකොට අර වගේ අවස්ථාවක් වෙනකොට ඒ අර ඔක්කොමට වඩා ප්‍රබල අවස්ථාවක් කියලා එනවා දකින්නේ. ගෝචර භූහිතක පරිණිවසර නිවන පැත්ත. ඒක ඉතින් අර අනිවාර්යෙන් සෝහනුන එක්කෙනෙකුට මම හිතන්නේ සෝහනුන ඒ උත්මයෙකුට ගරු කරන්ද ගරු කරන තැනක්. සුසු එකක් ගෝ ඒක තමයි. තේරුම් ගන්න. තේරුම් ගන්න. හොඳයි මේක පැහැදිලි අපිට. Um ඊට පස්සේ තියෙන්නේ අපිට තියෙන දැන් පස්වෙනි එක නේද බ්‍රොණ මහත්තයා. හරිනේ. ඔව් ඊට පස්සේ පස්වෙනි එක තියෙන්නේ. ඊට පස්සේ සෙක්කා ඒකමයි ඒක සෙක්කා වෝදානම් කරුණකත්ව පක්ෂ වෙක්කති කියන එක තියෙන්නේ. දැන් ඒකම තමයි. දැන් මම හිතන්නේ නැහැ දැන් සෙක්කා කියපුවාම දැන් සකුදාගාමී අනාගාමී ආර්ය පුද්ගලයෝ ඒගොල්ලන්ගේ හිතවලට ඒ මාර්ග චිත්තේ පූර්ව පුදන වෝදාන චිත්තය ගරුකට අරමුණු කරන කියන්නේ ගෝත්‍ර අපි දැන් දන්නවා ගෝත්‍ර භූචිත ආය පහළ වෙන්නේ නැහැ. ඒ වෙනුවට එතකොට මේ මේ සෝහනාර්ය පුද්ගලයාට ඊළඟ මාර්ගඵලයට කලින් පිට මේ පහළ වෙන හිතර අපි කියන්නේ වෝදාන හිත කියලා කියන්නේ. ඒ ඒක ගරු කරලා සලකනවා කියන එක. එතකොට අනිවාර්ය මට තේරුණා සාමාන්‍ය මට තේරෙන විදිය. මේ තේරුම් ගත්ත විදිය තමයි එතකොට ඒ අර සෝහන් වෙනකොට ගෝත්‍රභූ හිතට වඩා මම හිතන හැටියට මෝදාන හිත කරු කරන්න පුළුවන්කම තියෙනවා. මම කලින් කිව්වා වගේ සාමාන්‍ය රූපයක් දැකලා අපි කරු කරන එකට වඩා ධානයක් අපි කරු කරනවා. ඊට පස්සේ සීලයක් රකින්න කරු කරනවා. ඊට පස්සේ ධාන හිත් උනත් අපිට ඒකට කරු කරන්න පුළුවන්කම ඇති වෙනවා. ඒකට වඩා ප්‍රබල තැනක් තමයි සෝහන් වෙනවා. ඒකත් කරු කරනවා. ඒතකොට එහෙම කරු කරන අපි කරු කරන හැටි ඒ කියන්නේ හිතක් ඒ ගරු කරන අවස්ථාව බලාගෙන බලාගෙන එනකොට තේරෙනවා මේකේ අර ඉහළට යන යනකොට මේ මොන වගේ දේවල්ද ගරු කළ යුත්තේ හරියට කියන එක. නැත්නම් මුලදී අපි අකුසල අකුසලයේත් ගරු කරලා ගන්න අවස්ථාවක් තියෙනවා. අපි ඒක පල්ලෙහාට සාකච්ඡා වෙයි. අර අකුසල ධර්ම කොටසේ ඒ ඒවත් තියෙනවනේ. අපි අර මොන හරි කාපු දීප එකක් මතක් කරලා ඒවා ගරු කරන අවස්ථාවක් බොහොම තියෙනවනේ. අපිව දන්නේ නැහැ අකුසල කියලා. බෑ අපිව කතා කරනවා. තාම කතා කරන මේ වගේ කෑම කෑවා, මේ වගේ දැනකට ගියා. අර ඒක ආස්වාදනය කරනවා. ඒ එහෙම තියෙනවනේ. දැන් එතකොට ඒ වගේ තැන්වල ඉඳන් මේක හිතේ අර පාරිශුද්ධිය කරලා ලං වෙද්දී ගරු කළ යුතු දේවල් හැටියට අර වගේ දේවල් දකිනකොට ඇත්තටම ඒකට තේරෙනවාද මේ ගරු කරන්න ඕනේ නැති දේවල් තමයි අපි කලින් ගරු කරලා තියෙන්නේ කියන එක තමයි තේරෙන්නේ මට. ඒකට අකුසලයක් කියන එක එක තැනක දින්න තමයි කියනවා. කුසලෙත් අර ඉහළ තැන් වල එනකොට සමහර දේවල් මොකද්ද ගරු කරන්න ඕනේ කියන එක එනකොට නිවන පැත්ත රන් වෙනකොට ඒ අකුසල ගැන ගරු කරන්න අපිට දෙයක් තියනවාද කියන එකවත් හිතා ගන්න බැරි දැනකටපත් වෙනවා ඇති කියලා හිතනවා. ජයන්ත මහත්තයා විස්තර කිරීම බොහොම හොඳයි මේ දැන් මෙතනදී මූල ඉඳන්ම යනකොට ගරු ගරු කළ යුතු කියන්නේ දැන් මේවා විශේෂයෙන්ම දැන් මේ මේ වාක්‍ය ඛණ්ඩ වලට දාලා තියෙන්නේ ගරු කළ යුතු කියන්නේ ගරු කරනවා නම් මේවට තමයි ගරු කරන්න ඕනේ කියන එක තමයි ඒ අර්ථයෙන් දැන් අපි ගත්තාම ගෝත්‍ර භූෂිත ගරු කරන්නේ සෝතාපන්න තත්ත්වයටපත් වෙච්ච ආර්ය උත්තරේ. එතකොට ඒ ඒ ආර්ය උත්තරේ ගරු කරන්නේ මෙන්න මේ වගේ දේවල්. දැන් අතනදිත් සකදාගාමි අනාගාමි කියන කොටත් ගරු කරන්නේ රෝදාන සිත්. ඉතින් මෙතනදී මේ කියන විදිහට එතකොට තේරෙනවා ඒ ගරු කරන්නේ මොනවද කියන එක අර බුදුන් මහත්තයා කිව්වා වගේ හොඳට තේරෙනවා. දැන් අපි මේ කෑමක් ගරු කරනවා වගේ නෙවෙයි නේ යනතරක් මේ අපි කොහේ හරි විනෝද ගමනක් ගිහිල්ලා ඉරියැල්ලක් දැකලා ගරු කරන ඒක ගරු කරලා හිතනවා වගේ නෙවෙයි. ඒවත් ඇත්තටම හිතනවානේ. ආධිපතිපත්ති ගැන කතා කරනකොට අපි දන්නවනේ ඒව ආරම්මන අධිපති කියන ඒවාට ඒවත් වෙනවා කියලා. ඉතින් මෙතෙන්දී බලන්නේ විශේෂයෙන්ම උපනිෂේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන තැනදී අර වගේ ඊ타මත්ම විශේෂ බලවත්ම දේවල් ටික තමයි මෙතන අරන් තින්නේ මේ මේ මට්ටමට යනකොට. ඒක හොඳට පැහැදිලි. අනිත් එක පොඩි දෙයක් මතක් කරන්නම් අපි ගෝත්‍ර භූ කියන තැනදී මෙතනදී ගෝත්‍ර භූසිත කියන්නේ පෘථග්ජන ගෝත්‍රයෙන් ආර්ය භූමියට පිවිසෙන එතන හරවන තැන තමයි මෙතන ගෝත්‍ර භූ කියන්නේ. ඒ වගේම අපි දන්නවා සාමාන්‍ය ධාන චිත්ත චිත්ත වීති ධාන චිත්ත වීති ගත්තම එතනක් තියෙනවා ගෝත්‍ර භූ කියලා. එතන කාම භූමියෙන් නැත්තම් රූප භූමියට කාම භූමියේ රූප භූමියට හැරවෙන තැන තමයි එතන ගෝත්‍ර භූ කියලා තරකාරී. ඉතින් ඒක පොඩ්ඩක් මතක් කරා මේ කගේ ප්‍රයෝජනයට බ්‍රුණ මහත්තයා මම හිතන්නේ අපි අහලා බලමු තව කාට හරි ප්‍රශ්නයක් හෝ තේරුම් ගත්ත විදිහක් තියෙනවා නම් කියන්න පුළුවන් තේරුම් ගන්නයි. හොඳයි බුදු මහත්තයා එහෙනම් අපි ඊළඟට යමු නේද? හොඳයි තේරුම් ගන්න. ඊට පස්සේ ඒක තියෙන එක සෙක්කා වෝදාන ගරුකත්ව පච්ච වෙක්කති කියන. ඊට පස්සේ එක්කා මග්ග උට්ඨ හිත්ව මග්ගං ගරුකත්ව පච්ච වෙක්කති. එතකොට මේකත් එතකොට සෝවන් සකුදම මේ ඔබේ තුනම එකට දාලා තමයි මෙතන කියලා තියෙන්නේ සෝවන් සකුදගාමි අනාගාමි පලස්ත ආර්ය පුද්ගලය තම තම තමන් පැමිණි මාර්ගය ගරු කොට අරමුණු කරමින් පක්ෂේක්ෂා කරන කල්හි කියන තැන තමයි මෙතන aran තියෙන්නේ මම දැන් නිකන් මේ කියමුකෝ දැන් මේ සෝහාන් සකදාගාමි අනාගාමි පලස්ථාර්ග පුද්ගලයෝ තම තමන් පැමිණි මාර්ගය ගරු කොට අරමුණු කරමින් ප්‍රතිවික්ෂා කරන කල්හි ඒ ලෝකෝත්තර කුසල ප්‍රතිවික්ෂා කරන ඥාන සම්පූර්ණ කාමාචර මහා කුසල ජවණයට ආරම්මන උපනිෂ්ඨ ආරම්ම උපනිෂ්ඨයේ පත්‍ය ශක්තියන උපකාර වෙනවා කියන එක තමයි මෙතන තියෙන්නේ. දැන් මම නිකම් ප්‍රශ්නයක් හැටියට ඇහුවොත් ඇයි මෙතන සෝහන් සකුදාගාමි අනාගාමි විතරක් දාලා තියෙන්නේ රහතන් වහන්සේ ගේ ඵලහිත ඇයි දාලා නැත්තේ කියන එක මාර්ගහිත. කාටරි උත්තර දෙන්න පුළුවන් මේ. ද ප්‍රශ්නයක් ඇහුවේ බ්‍රහ්ම මහත්මයා අපි ලක්ෂ්මී මහත්මිය කියවන ලක්ෂ්මී මහත්මියට පුළුවන් දෙකට උත්සාහයක් ගන්න ඇයි කියලා. මෙතන තමන් පොඩ්ඩක් ආහාර සෙක් සෝවාන් සකෘදාගා නාම අනාගාන කනස්ථාරි පුද්ගලයා ලෝකෝත්තර කුසලයේ ප්‍රතිවික්ෂා කරනවා. ඒ කියන්නේ මේ කියන්නේ මේ බෝධාන සිත ගැනද දැන් මෙතන කියවන්නේ මට ඒක මම එච්චර ඒක මට තේරෙන්නේ කාගෙනද කියලා කියන්නේ බලන්න මේ මාත්‍රකාවෙන් කියන්නේ කවුරු ගැනද? සෙක්කා කියලා කියන්නේ සෙක්කා කියන්නේ සෝවාන් සකෘදා රහත් වෙච්ච නැති උත්තරමයන්ටනේ සෙක්කා කියන්නේ. නේද? රහතන් වහන්සේලාද නෙමෙයි. ඒක තමයි උත්තරේ. ඔව් ඒක තමයි. සෙක්කා කියන්නේ රහතන් වෙන්න රහත් වෙන්න ඉස්සෙල්ලානේ. එතකොට ඒගොල්ලගේ මාර්ගය ගැන මෙතන කියවන්නේ නේ. ඒකත් එහෙමයි. ඊට පස්සේ අපි දැන් කතා කරන මූලික මාතෘකාව මොකද්ද? ඔව්. උපනිශ්‍රේ පත්‍ය. ඔව්. ආරම්භ ප්‍රේෂය. කුසල ධර්ම ගැන කතා කරන්නේ නේ. හ්ම්. දැන් ප්‍රශ්නය ඇහුවේ ඇයි ඔතන රහතන් වහන්සේව අරන් නැත්තේ කියන එක. ප්‍රශ්නේ තේරුණාද? ඇයි රාතන් වහන්සේව අරන් නැත්තේ? උතනදී සෝහන් දැම කියමු සෙක්කා කියන එක නැතුව ආර්යක සෝහන් සකදාගාමී අනාගාමී පලස්ත ආර්ය පුද්ගලයෝ තම තමන් පැමිණි මාර්ගය මාර්ගය කියන්නේ සෝහන් සකදාගාමී අනාගාමී මාර්ගය අරමුණු කරමින් පක්තිවේක්ෂා කරන කලෙහි ඒතකොට මේ මාතෘකාව දෙන්නේ සෙක්කා මග්ගහු මග්ග උත්හිත ඒ කියන්නේ මාර්ගයෙන් එළියට ආපු වෙලාවේදී ඒ මාර්ගය ගම් කරලා සලකනවා කියන එක. ඇයි මෙතන රහතන් වහන්සේ ඒ රත්තුන් මාර්ගය මේ කරුකොට අරමුණු කරන එක අරන් නැත්තේ කියන එක තමයි මම අහුවේ. හ්ම් හ්ම්. ප්‍රශ්නේ තේරුණා නේද? ඔව් ප්‍රශ්නේ තේරුණා. ඒක නම් හිතන්න අමාරුයි. මේ මේ වගේ ප්‍රශ්න අපි ආස්තෙන් බලන බැලුවොත් තමයි අර අපි මොකද්ද මේ කරන දේ හරියටම අපිට ඔළුවට දාගන්න පුළුවන්කම තියෙන. නැත්නම් ඕක මම කිව්වා ගාකය ඕක නිකන් අර හිතනවානේ මේක මේ පොතට සීමා වෙන කරුණු කියලා. නිකන් අර ඒ සමහරවිට මෙහෙමත් දන්නේ දැන් ප්‍රත්‍යවේක්ෂා කරන්නේ කාමවචර සිත් ආයත රහතන් වහන්සේට පහළ වෙනවනේ කාමවචර සිත් නේද? හරි ඔය හිතන විදිහ හරි. ඔය හිතන විදිහ හරි. කාමවචර සිත් පහළ වෙනවා. පහළ වෙන්නේ මොන වගේ සිද්ද එතකොට? කුසල සිද්ද? ඔව් අනිවාර්යෙන්ම කුසල පහළ වෙන්නේ නැහැ නේ. ක්‍රියාසිත් පහළ වෙන්නේ ආ ඒකයි. එතකොට රාතන් වහන්සේ එතකොට කුස අපි මාත්‍රිකම් මේ කතා කරන්නේ කුසල ධර්මයක් කුසල ධර්මයකට නේද? හරි හරි. ඔව් මාත්‍රිකාව යටතේ එනකොට ඒකයි ඒක මේ. ඇත්තට මට ඌගේ හිතුණ අහනකොට මේක එහෙම ගිලිහිලා ගියා ඇයි මේ රහතන් වහන්සේගෙන් නැත්තේ කියලා. ඒක මට හැබැයි එච්චර තේරුන්නේ නැහැ වෙලාවේ. දැන් තමයි ඒක හිතුනේ එහෙම. ඒකයි මේක තේරුම් ගන්න එකට අපිත් මෙහෙම මෙහෙම කර්ම තියෙනවා කියලා කියන් කියන් කියන එකට වඩා වටිනවා. මේක මොන වගේ කරුණද මෙතන සාකච්ඡා කරන්නේ කියන එක හරියට අවබෝධයක් අරගලා අරන් දෙන්න පුළුවන් කෙනෙකුට මම මම හිතලා ජයතුමාත් මම හිතන්නේ ඒක වටිනවායි කියලායි මම හිතන්නේ. ජයතුමාත් ඒක ලොකු ඒක හරියට හරි. ඔව් ඒක හොඳයි. දැන් අර අපිට වෙලා තියෙන සමහර දැන් මාතෘකාවත් මේ අමතක කියලා යන්නේ මෙතෙන්ට එනකොට අර එහෙම එක්කුත් තියෙනවා. හොඳට කල්පනාවෙන් ඉන්න ඕනේ. ඒක තමයි. ඔව් ඒක කියන්නේ ඒ කල්පනාව තියෙනවා. අනුමාත්‍රිකා යනකොට මූලික මාත්‍රිකාවට අදාළව තමයි අනුමාත්‍රිකා ටික ඔක්කොම තියෙන්නේ. ඔව්. ඒකයි එතන අර විදිහට සඳහන් වෙන්නේ. මූලික ඔව් එතන කාමාවචර සිත් පහළ වුණාට මේ ඒවා කුසල් නෙමෙයි මෙතන කියන්නේ කුසල කර්මයක් ගැන නිසා ආරයි තේරුණා ගොඩක් පිං ඒක ඒ වගේම මතක් වෙනකොට ඇත්තටම හොඳයි ඒක මතක් කරලා දෙන එක අපි එච්චරම සමහරවිට හිතන්නේ නැහැනේ හැම ඩීටේල් එකක්ම ඒක තමයි අර එක මම කිව්වේ මේකේ අර සාමාන්‍යයෙන් අර රසයේ තියෙන ඩීටේල්ස් ගන්න බැරුව ගියම තමයි ඕක තියෙන රසය ගන්න බැරි වෙන්නේ හරියට. බැරි වෙන්නේ. ඔව්. කෑම එක ඒක හරියට කන්නේ නැතුව උඩින් බලන් ඉඳලා කෑම ඉරහයි ගන්න බෑ වගේ ධර්මයේ අර රසට අර මේ Taman කාලා බැලුවේ නැත්නම් ඕකේ රහ එන්නේ නැහැ. ඒකයි හුඟක් කරලා ඔය අභිධර්මයේ වගේ දේවල්, ප ဋ ාණේ වගේ දේවල් හුඟක් අය මේ කණ්ඩාමාරුකම නිසා ඉතින් හිතනවා රහ නැහැ කියන එක. කාලා නැහැ හරියට. කෑවනම් ඔක හරියට ඉගෙන ගන්නවා කියන හරියට ඔක පරිශීලනය කරා නම් ඔකේ තියෙනවා කොච්චර කරුණු රසවත්ද කියන එක ධර්ම පැත්තෙන් බලද්දී මම අර ඒක ඒක තමයි මට ජයන්ත මන්ත්‍රය තමයි කියන්නේ. හොඳයි ඒක ඒක ලොකු අන්නේ ඒක නම් හරි හොඳයි ඒ වගේ අපිට අර හැම එකක්ම අමතක නැත් මේ වෙලා තියෙන ඒවා තේනවනේ මෙහෙම කතා කරනකොට. ගොඩක් තේ. අනිවාර්යයෙන්ම නෑ. ඇත්තටම හරිම හොඳයි මේ විදිහට ප්‍රශ්න කර කර අපි මේක තේරුම් ගන්න එක තමයි අපි විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් නැති දවස්වල අපිට හොඳට අවස්ථාව තියෙනවා අන්න වගේ ප්‍රශ්න අහලා අපි අපි අපිම ඒ කරුණු පැහැදිලි කර ගන්නවා. ඒ ඒ වගේ මට තව ප්‍රශ්නයක් තියෙනවා මේක ඉවර වුණාම අහලා දැනගන්න. හොඳයි හොඳයි අහන්න ඒක ඉවර නම්. ඔව්. අපි එහෙනම් ඊට යන්නේ. ඔව්. හොඳයි. ඒක තමයි දෙන 6. ඊට පස්සේ අපි ඊට පස්සේ ඒක ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ අනන්ත උපනිෂදපත්තිය තියෙන්නේ. මම හිතන විදිහට ඒකේ තමයි අපි කතා කරන්නේ කලින් කතා කර ආරම්භන උපනිෂදපත්තිය. ඊට පස්සේ තියෙන අනන්ත උපනිෂදපත්තිය. ඒකේ තියෙන පුරිමා පුරිමා කුසල කන්දා පච්චිමාන පච්චිමාන කුසලාන කන්දාන උපනිෂදපච්චයන පච්චය කියන එක. పూర్ව పూర్ව වූ කුසල නාමස්කන්ධය පස්චිම පස්චිම වූ කුසල නාමස්කන්ධයන්ට අනන්ත රූප නිසර පත්‍ය ශක්තියෙන් උපකාර වෙන එක තමයි ඔක තියෙන්නේ. මෙතනට යනකොට තමයි අර මම කියන්නේ මම නම් දන්නවක පොරිමා පොරිමා කියන කෙන චිත්ත වීතියක් සම්බන්ධ කරලා කතා කරනකොට තමා කියන එක විතරයි වෙන තැන් වල එනවාද දන්නේ නැහැ. ඒ චිත්ත වීතියේක කලින් චිත් ඊළඟ චිත් වලට කියන වගේ එකක් තමයි පොරිමා පොරිමා කියලා කියන තැන් හුඟක් වෙලා දෙන්නේ. අර ඒ එක වගේ අවස්ථාවන් තියෙනවා. ඒ කියන්නේ දැන් කියමු ජවන් හිත් වගේ තිබ්බ ජවන් හිත් එකම හිත හත් පාරක් ඇති වෙන අවස්ථාවල් තියෙනවනේ. එතකොට ඒ වගේ තැන්වලදී ඒ කලින් කලින් හිත ඊළඟ ඊළඟ හිතවලට. ඒතකොට ඒ වගේ. එතකොට පොදුවේ අරන් කියලා තියෙනවා හැම එකම හැම මේකටම මේ සම්බන්ධ වෙන්න විදිහට හැම චිත්ත විදියකටම සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට කියලා තියෙනවා කියන එකයි මගේ අදහස දැනට මට එතකොට තව විස්තර එකතු කරයි. ඒකේ නැත්නම් ඒකේ ඇත්තම ඔබතුමා හරි නිවැරදිව ඒක කිව්ව ප්‍රොණ මහත්තයා දැන් අනන්තර කියන තැනම අනන්තර සමානතර කියනකොටම එක ළඟ තියෙන ඒවා ගැන තමයි කතා කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අනන්තර කියන එකේදී අතරකින් තොරව කියන එකයි අන්තරයකින් තොරව. කියන්නේ ඊළඟ එක සිතක් පහළ වෙලා ඊට ඊට පසුපසින්ම පාරන ඊළඟ සිත ගැන තමයි මේ අනන්තර ප්‍රත්‍ය ගැන කතා කරන කතා කරන්නේ. එහෙමනම් අර විදිහට අනිත් කුසල කුසල ස්කන්ධ කිව්වහම කොහොමද කුසල අකුසල ජවන් සිත්තල විතරයිනේ ඇති වෙන්නේ. කුසල කුසල ස්කන්ධ එහෙම එහෙමත් එකක් තියෙනවා අනිත් එක එතෙන්දි ගන්නකොට ගන්න වෙන්නේ අර ගුණ මහත්තයා කිව්වා වගේ දැන් චිත්ත වීතියේ දැන් සිත් හත පේළියට පහළ වෙනකොට එකම නමින් තියෙන සිත් හතේ විදිහට පහළ වෙනකොට මුල් සිතේ තියෙන ශක්තිය මේ අනන්තර ප්‍රත්‍යයෙන් අනන්ත උපනිෂේපත්තේ ඊළඟ සිතට හම්බ වෙනවා කියන එක තමයි තියෙන්නේ. ඒක පළවෙනි ජාවන් සිතේ උපනිෂය හම්බ වෙනවා දෙවෙනි ඥානසිතට. දෙවෙනි ඥානසිතේ තියෙන උපනිෂය ප්‍රත්‍ය හම්බ වෙනවා තුන්වෙනි ඥාන. ඔය වගේ හයවෙනි එකෙන් හත්වෙනි එකට හම්බ වෙනවා වගේ තමයි එතන සාමාන්‍යයෙන් අපි චිත්ත විද්‍යාවක් ගත්තාම අපිට ඒක කතා කරන්නේ නේද? අබ්‍රුණ මහත්තයා තවත් මහත්තයා ඒකේ තව ප්‍රශ්නයක් මම අහන්නම්. ඇයි එතකොට මේක නැචර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හත්වෙනි ජවන් හිත ඊළඟ එකට මේ උපනිශ්‍රේපත්‍ය වෙන්නේ නැති අනන්ත උපනිශ්‍රේපත්‍ය වෙන්නේ නැති. ඒ කියන්නේ හත්වෙනි එතන කුසල අකුසලයේ හත්වෙනි එක නෑ. ජවන්සිට හතයිනේ තියෙන්නේ. ඔව් හතෙන් ඊට පස්සේ යනවානේ ජවන් හත කියන පස්සේ එක්ක භවංග වෙනවා නැත්නම් සදාරම්මන තියෙනවානේ. සදාරම්මන වෙනවානේ. ඔව්. එතකොට ඇයි මේ සදාරම්මන කුසල් ඒතර ඒව කුසල් සිත් නෙමෙයිනේ සදාරම්මන කියන සිත. අන්න හරි. එතකොට එන්න තේරුම් ගන්නවනේ එතකොට එතකොට ඒ ඒ කියන්නේ හත්වෙනි හිත, ඒ කියන්නේ ජවන් වල හත්වෙනි හිත අර ඒ ප්‍රත්‍ය ශක්තිය නැහැ කියන එක එතන. අනන්තර මේ කුසල අනන්තර ප්‍රත්‍ය ශක්තිය තියෙනවා ඇති මතල් කුසල අන්න හරි. ඕක තමයි තේරුම් ගන්න වෙන්නේ. ඔව්. කුසල කොටසෙන් නෑ එතන. නෑ කුසල කොටසෙන් නෑ. එතනට සම්බන්ධ කරනකොට නිකන් හිතනවා එතනට සම්බන්ධ කරන වීතිය මොකද්ද කියන එක නිකන් තේරෙනවා. සාමාන්‍ය මොකද්ද? එතකොට සම්බන්ධ වෙන්න පුළුවන් වීතිය මොකද්ද? ඒක හත්වෙනි ධර්මයක් ඒතර අභ්‍යකත ධර්මාදේශක. ඒක ජයන්ත මහත්තයා ඉස්සෙල්ලා කියපු ටික ඒක කියුණා. අර ඉස්සෙල්ලා මොකක්ද එකක් කිව්වේ? සංඥය කියලා එකක මට මතකයි මේ එකක්. ඒ වාක්‍යයක් කියුණා නේ? ඔය අනන්ත සත්‍ය තියෙනවා. ඒක තිබ්බ ඒක අපි අපි අපි කතා කරනවා. ඒ කියන්නේ ඒකයි තේරුම් ගන්න ඕනේ. මෙතන තේරුම් ගන්න ඕනේ. එතකොට මේ මේ කොටස් සම්බන්ධ වෙන හැටි තේරුම් ගන්න පුළුවන් නම් එච්චර අමාරු වෙන්නේ නැහැ ඕක. ඒක ඕක අර පැටල වෙන්නේ හුඟක් වෙලාවට. එතකොට මේ හතර කියන්නේ වීති ඒ ඇති වෙන හැටි දන්නේ නැත්නම් වීති චිත්‍රවල මොනවද වගේ තත්ත්වල් තියෙන කියලා දන්නේ නැත්නම් මාත්‍ය කිව්වා වගේ කුසල අකුසල කොහෙද ඇති වෙන්නේ කියලා දන්නේ නැත්නම් උපසිතින් අවකරණය ඇත්තම කිව්වොත් ප ဋ ාණය කරන්න බැහැ අමාරුයි අමාරුයි. එතකොට ඉතින් එතකොට ඒ ඒ ඒක තමයි අර මුලදීම කරන කොටස් හරියටම පරිශීලනය කරලා තිබ්බොත් ටිකක් ඉස්සරහට පහසු වෙනවයි කියන එක තියෙන්නේ ඉතින්. ඒ හුඟක් අපිට බොහෝ දුරට ප්‍රයෝජනවත් වෙනවා අපි කොච්චර ඉස්සරහට ඇවිල්ලා තිබ්බත් ආයෙත් පිටිපස්සට ගිහලා ආයෙ පරණ දේවල්ම ආයෙ මතක් කරලා හදාගන්න එක. ඒක තමයි මට තාම අමාරු වෙන්නේ හැබැයි අපිට කාලය තියෙන මේවත් එක්ක අර ප්‍රශ්න නිසා අපි හුඟක් වෙලාවට අර කලින් ඒවා මතක් කරලා කරගන්න තියෙන මේ ඉඩකඩ මදිකම. හැබැයි ඒක කරගන්න පුළුවන් නම් මේක එච්චර අමාරු වෙන්නේ නැහැ කියන එක තමයි. දැන් තමයි තව මොනවද කියන්න තියෙන්නේ. නැහැ මම හිතනවා හොඳ පැහැදිලි කිරීමක් වුණා. ඒ වගේම ලක්ෂ්මී මාත්‍යත් කියන්නේ අවබෝධ කරන විදිහේ කියන්නේ තේරුම් ගන්න විදිය මේක විමර්ශනය කරන විදිය ගැන අත්‍යවම සන්තෝෂයි. ඒ විදිහට තමයි අපි පුරුදු වෙන්න ඕනේ කියන එක දැන් මට මමම කියාගත්තා. ඒක බොහොම හොඳයි. අපි යමු ඉදිරියට එහෙනම්. ඔව් ඊට පස්සේ තියෙන්නේ අනුලෝමං ගෝත්‍රභූ ගෝත්‍රභූස්ස කියලා තියෙන ගෝත්‍රභූහිතට අනුරු අනන්තෝපනිශ්චය පච්චේන පච්චයෝ අනුලෝමං හොත ඒ අපි දන්නවද මාර්ග හිත් වලට යන්න වෙනවා කියන එක. ඒක ඒ අවස්ථාව තේරෙනවා කියලා හිතනවා මම. ගෝචබු හිතට කලින් තියෙන හිත තමයි අනුලෝම හිත කියන්නේ. අනුලෝම හිත ගෝචබු හිතට අනන්තර උපනිෂ්පත්තියෙන් ඒ කියන්නේ ප්‍රබල හේතුවක් වෙනවා කියන එක අනන්තර ශක්තියෙන්. අනුලෝම හිත ප්‍රබල ශක්තියක් වෙනවා ගෝචබු හිතට කියන එක. නිශ්චයපත්යෙන් පත් වෙන එක. අනුලෝම හිත ගෝචරෝ හිතට අනන්ත උපනිශ්‍රපත්යෙන් පත් වෙනවා කියන එක තමයි එතන තියෙන්නේ. ඒකම තමයි ඊට පස්සේ තියෙන්නේ අනුලෝම හිත වෝදාන හිතට. ඒ කියන්නේ වෝදාන හිත කියන්නේ දැන් ගෝචරෝ හිත පහළ වෙන්නේ මේ සෝවන් වෙද්දී ඊට පස්සේ අනිත් මාර්ග හිත පහළ වෙනකොට ඒ හිතේ නම තමයි වෙනස් වෙන්නේ වෝදාන හිත තමයි පහළ වෙන්නේ. ඒ අනුලෝම හිත වෝදාන හිතට අනන්ත උපනිෂද් වශයෙන් පත් වෙන එක තමයි ඊළඟ එකේ තියෙන. ඊළඟේ ඔක්කොම එහෙමයි තියෙන මම හිතන්නේ. ඊට පස්සේ ගෝත්‍ර භූහිත මාර්ග හිතට අන්ත උපනිෂද් වශයෙන් පත් වෙන එකයි. ඊට පස්සේ තියෙන්නේ වෝදා හිත මාර්ග හිතට. ඒ කියන්නේ ගෝත්‍ර භූහිත මාර්ගය කියන්නේ ගෝත්‍ර භූහිතේ පස්සේ අනිවාර්යෙන් එන ගන්නවා මාර්ග හිත කිව්වොත් මෙතන සෝහන් මාර්ගය කියන එක. ඒ ගෝත්‍ර භූහිතෙන් පස්සේ ඊට පස්සේ වෝදාන හිතෙන් මාර්ගය කිව්වොත් එහෙම සක්දාගාමි අනාගාමි ඊතුරු මාර්ගඵල ටික කියන එක තමයි තේරෙන්නේ. ඒක පස්වෙනි වෙනක වෙනකම් මම විස්තර කරා මම හිතන්නේ ඒක පස්සේ ඉවරයි. ඒක කොහොමහරි ප්‍රශ්න තියනවාද? කාට හරි ජනතමත් තව මහා විස්තර කරන්නවද? මම හිතන්නේ <clears throat> ඒක අපිට මෙදාර මාර්ග චිත්ත වීදි ටික ගත්තාම අපිට ඒක පහසෙන්ම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අර අපි දන්නවනේ මේ මාර්ග චිත්ත වීදි වල පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර වූ ඊට පස්සේ මාර්ග ඊළඟ ඵල කියන විදිහටයි තියෙන්නේ. ඒක අර පරිකර්ම කියන එක සමහරවිට නැති වෙනවා තීක්ෂණ ප්‍රඥාව තියෙන කෙනෙකුට ඒ පරිකර්ම කිරීමක් අවශ්‍ය නැති නිසා. ඔව්. මේ ටික අපි දැනගන්නවා. මම හිතන ඒ ටික පැහැදිලි වුණා මහත්තයා. ඊළඟ එකට යන්න. අපි එදා කරේ තොච්චරයි නේද? අපි එදා ඔච්චර කරේ. ඔව් නේද? ප්‍රකෘතික කරේ නෑ ඔව්. ප්‍රකෘතික බ්‍රෝණ මහත්තයා කතා කරනවද අද දවසේ? ස්වාමීන් වහන්සේ කතා කරන බස කතා කරන එක තමයි හොඳ නේද? ඔව් මාත් හිතන්නේ. එහෙනම් මගේ අර ප්‍රශ්නේ අහන්නද දැන්? මහතුරු දෙන්නේ. නෑ ඒක ප්‍රශ්නයක් කියන්නේ මෙහෙමයි දැන් අපි මේ දැන් අපි මේ මොකක්ද දැන් අපි ඥාන සම්ප්‍රයුක්තයෙන් කර්මය කර්මඵලය අදහාගෙන මොකක් හරි පින්කමක් කරනවා. එතකොටත් අපිට ඥාන සම්ප්‍රයුක්ත සිත් පහළ වෙනවානේ. එතකොට අපි විදර්ශනා කරනකොටත් අපිට ඥාන සම්ප්‍රයුක්ත සිත් පහළ වෙනවා. එතකොට හැබැයි විදර්ශනාවේදී එක වැඩිපුර දැන් ඒ එතකොට අපි නිවන් දකින්නේ දැන් අපි දැන් මේ පින්කම් කොච්චර කුසල් කරත් අපි විදර්ශනා කරන්නේ නැතුව අපිට නිවන් අවබෝධ වෙන්නේ නැහනේ. ඒතර ඒ සිත්තේ ඒ ශක්තිය වැඩි වෙන්නේ අරමුණ ඒ ත්‍රිලක්ෂණය බලන නිසාද කොහොමද දෙකේ වෙනස ඒ ඒ ශක්තිය කොහොමද ඒ සිත්වල වෙන වෙනම ගොනු වෙන්නේ කියන එක මට නිකන් කාගෙන් හරි අහලා දැනගන්න හිතුණා. ලොකු පින්කමක් කරනකොට ඥාන සංප්‍රයුක්ත කුසල හිතුකුත් පහළ වෙනවා. විදර්ශනා විදිත් පහළ වෙනවා. මේ දෙකේ අර කොහොමද ඒක අර සසරට එකතු වෙන්නේ නැත්තේ අතන අපි විදර්ශනාවේදී මම කියන එක තේරෙනවද ජයන්ත මහත්තයාට හරි වුණු මහත්තයාට හරි මම අහන ප්‍රශ්නේ ජයන්ත මහත්තයා උත්තර දෙනවද ඒකට ආ බ්‍රුණු මහත්තයා අපි සාකච්ඡා කරමු. දැන් මට තේරෙන හැටි දැන් ප්‍රඥා චෛතසිකේ කිව්වම දැන් ප්‍රඥාවෙත් එක එක මට්ටම් තියෙනවානේ. දැන් අපි පොඩ්ඩක්ම ප්‍රඥාව කියන එක කියන අපි සාමාන්‍යයෙන් කියන්නේ අපි කොහොමද සාමාන්‍යයෙන් කියන්නේ දැනුම නැත්තම් බුද්ධිය වගේ ගත්තොත් එහෙම එක එක මට්ටම් තියෙනවා. දැන් ප්‍රඥාවත් යෙදෙන එක එක මට්ටම් තියෙනවා. එතකොට ඒ ප්‍රඥා මට්ටම අනුව ඒකේ ශක්තිය වෙනස් වීමක් තියෙන බව තමයි මගේ වැටහීම තියෙන්නේ. ඒකවර කියන්නේ මාර්ග ගැන විදර්ශනා කරනවා කියන්නේ ඇත්තටම ඇතිදේ ඇතිකටියට බලන්න ගන්න උත්සාහයෙන් අපි අර ප්‍රයෝග අபிසංකාර කියලා කියන්නේ. ඒ කියන්නේ සංස්කාර බෙදෙන තැනදී ඔව් අ කියන්නේ අபிසංකාර කරණයක සංඛාර කියලා කොටසක් තියෙනවා ඊළඟ ප්‍රයෝග අපි එතන අභිසංස්කරණය කරන්නේ ඒ වෙලාවේ නේද විදර්ශනා ප්‍රයෝග ප්‍රයෝග විසංස්කරණය තමයි තමයි සිද්ධ වෙන්නේ එතකොට ඒකට අර ඉන්ද්‍රිය ධර්ම යෙදෙන විදිහ සිය වෙනස් වීම තියෙනවා සාමාන්‍ය අපි සූත්‍ර දේශනා නෝගත්තා. එතකොට මම හිතන්නේ ප්‍රඥාවේ තියෙන ප්‍රබල ගතිය තමයි එන්නේ එන්න අනිත් අනිත් ඒ කියන්නේ අනිත් ඉන්ද්‍රිය ධර්මත් ඒ විදිහට එනම ඇති. නමුත් ප්‍රඥාවේ තියෙන විශේෂත්වය තමයි මට හිතෙන්නේ ගුරු මහත්තයා කොහොමද ඔබතුමා හිතන්නේ? ඒක තමයි. ඔව්. මමත් විස්තර කරන්නම් මේක විස්තර කොට මම කලින් ඕක විස්තර කරලා සමහර වෙලාවට මතකයට නැති වුණා මේකේ දැන් මම දැන් ස්වාමීන් වහන්සේගෙන් පොක ප්‍රශ්න ඇහුවා අනකොට දැන් සාමාන්‍යයෙන් අපි කියනවානේ දැන් භාවනා කරනකොට අපි මුකුත් කරන්නේ නැහැ සාමාන්‍ය ආනාපාන සතිය වගේ හරි මොනවාරි භාවනාවක් කරනවා එතකොට දානයක් හරි මොනවාරි වෙන දෙයක් කරනකොට සෑහෙන ලොකු දෙයක් කරනවානේ එතකොට ඒ එතකොට ඒ කුසලයේද ප්‍රබල භාවනාමය කුසලයේද ප්‍රබල කියලා හොද සාන්ත පන්සල් යන එක බුදුන් වඳින එක ඒ ඔක්කොමට වඩා මල් පූජා කරන එක ඒකට ඒක එතකොට නිකන් උඩින් අපිට තේරෙනවා වගේ එකක් තේරෙනවා ඒක නිකන් ලොකු දෙයක් නේ අපිට කරනවා ලොකු වැඩ ප්‍රමාණයක් කරනවා වැඩසටහන ඒක මේ කියන්නේ අපි අතින් කායිකව හරි එතකොට ඒක ප්‍රබලයි වගේ දේනවා නිකන් භවනා කරන එකට වඩා සාමාන්‍ය බලද්දී අපිට ඒ වුණාට මම දැන් ආ කාර්ය බහුල වගේ පේන නිසා එහෙම තේරෙනවා ඒකට හිතවල යෙදෙන අර අර හරියට මම ප්‍රශ්නයක් ඇතිලා අහුවාම ඔක ස්වාමීන් වහන්සේ කිව්වේ ඕක අතනදී එතන තියෙනවා ශක්තියක් ඥානයක් දෙනකොට. හැබැයි එතන කෙලෙස් වැඩ කරන මට්ටම ඇවිල්ලා අර වීතිකම මට්ටමේ අර දානයක් වෙනකොට අර භාවනා කරනකොට විස්කම්බන ප්‍රහාණයක් තියෙනවා කියන එක. ආ අතර වීතිකම මට්ටමේ ප්‍රවාහනයක් තමයි තියෙන්නේ කියන එක. වීතිකම මට්ටමේ අලෝභ අදෝෂ සමූහ ඒවලේ පොඩි වෙලාවකට යටපත් වෙනම ඇති. හරි. ඔය එතන තව එකක් ඔය එක තමයි මට හිතුවා දැන් ඔය අපි දැන් විස්තරේ පොඩ්ඩක් කියන්න. එතකොට පොඩ්ඩක් ඊට ප්‍රශ්නය අහන්න. ඉතින් ඒකදී අර ස්වාමීන් වහන්සේ කියපු විස්තරේ තමයි ඒ කෙලෙස් වැඩ කරන අවස්ථාවන් තියෙනවානේ. අපිට තියෙනවා වීතික්කම, විස්කම්භනය මේ සමුච්ඡේද සමච්ඡේදන. ඒ ප්‍රහාණය වෙන ක්‍රම හැටියට තමා ඕකේ බලවත්කම තියෙන්නේ. වීතිකම මත මේ කියන්නේ ප්‍රහාණයක් වෙනකොට ඒ හිතට වඩා නිෂ්කම්මණය මත ප්‍රහාණය වෙනවා නම් ඒක බලවත්. ඒකට වඩා බලවත් වෙනවා අනුශේ වශයෙන් මේවා කරනවා. අද අර මහත්මිය කිව්වා වගේ අර අරව ප්‍රබල වෙන්න හේතුව වෙන්නේ අර දැන් අර කණ කිව්වා වගේ දානයක් දෙනකොටත් අපි අරමුණු අගය කරනවා. ඒ වගේම භාවනා ධාන වඩනේවත් අගය කරනවා. එහෙන් බලද්දී ඇයි විදර්ශනාව වෙනවා? විදර්ශනාව ලං වෙනවා. අර අනුශය කියන්නේ මට්ටමේ තියෙන කෙලෙස් නැස්සන්න. ඒ කියන්නේ හරි හරි. පරිඋත්තරනේ මේ විතික්කම විස්කම්මනේ මේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්නම හේතු වෙනවා. ලං වෙනවා. ලං වෙනවා. එතකොට සාමාන්‍ය කියන්නේ මලක් පින්නින ප්‍රවේයාව හරි විදර්ශනාව වඩනවා නම් ඒක ප්‍රබලයි කියලා කියන්නේ ඒකයි හේතුව අර ඔක්කොමට වඩා අර විදර්ශනාවේ තියෙන මේ ප්‍රබලත්වය තමයි ඒක අනුසය කෙලෙස් කපන්න ප්‍රයෝජනවත් වෙන නිසා. එහෙනම් ඒකයි බුද්ධ ශාසනයක තියෙන වටිනාකමම විදර්ශනාව තමයි. අනිත් මොනද කියන්නේ හැම හැම ශාස්ත්‍ර ශාසනයක වෙන හැම ශාස්ත්‍ර ශාසනයකම නැත්තේ අනුශේ වශයෙන් කවන්න කරන්නේ. විදර්ශනා තමයි නැත්තේ. එතකොට මේ වටින්නේ හේතුව අරක ප්‍රබල වෙන්න හේතුව අර කාමචෝස්ස හිතල මේ ඒක අනුශේ පැත්තෙන් තියෙන කෙලෙස් ප්‍රහාණය කරගන්න කවදා හරි ඔය අද කරන විදර්ශනාව කවදා හරි ඒකට හේතුපත් කියන්නේ හේතු කියන්නේ පත්‍යක් වෙනවා. මොනවා හරි හේතුවක් උඩ ඒක ප්‍රයෝජනවත් වෙනවා කවදා හරි ජීවිතේක හරි අනුසය වශයෙන් කියන එක ගලවන්න. අරක ඇරිලා සසරට අයිති මේක නිවනට ප්‍රාප්ත. ඔව්. අනිත් එක මට හිතුණා අහන්න දැන් සමහරකට අපි දැන් චිත්තානුපස්සනාව වගේ වෙලාව අපි හිත දැන් අපි මොකක් හරි අපිට දැන් ඇති වෙනවනේ අපි කරපු කුසලයක් මතක් වෙලා අපි දැන් ප්‍රත්‍යවේක්ෂා කරනකොට ඇති වෙන විඳීමත් අපි ඒ විදිහට ඒක බලනකොට ඒකට අපි ඒ අනුව අපි අර ඒකට එකතු වෙන්නේ නැහැනේ වැඩිපුර. එතකොට එතන උපාදානයක්ම හිතෙන අඩු වෙනවා ඇති. අපි දැන් සතුටක් හරි දුකක් හරි තරහක් හරි මොකක් හරි ඒ විදිහට විදිහට බලනවනේ මෙනෙහි කර කරමින්. ඒතකොට අපි මේ හිතට එකතු වෙන ගතියත් අඩු වෙන නිසා මම හිතනවා අර උපාදානය වෙන උපාදානයකට වඩා ආයතන සත්පුද්ගලෙක් කියන අපි අපි කරයි අපි ඒක කරේ කියන එක දිට්ඨියක් එක්කන යන්නේ. අන්න ඕ එහෙම අන්න ඒතරකෝ ආ ඔව් එහෙම නැතුව අපි අර ඒ ඒ කුසලයක් අපියම අපි කරපු කුසල කුසලයක් හරි මතක් කරලා කරනකොට ඒකත් විදර්ශනා කරන්න පුළුවන් නම් මෙතන පුද්ගලයෙ නැහැ. අන්න ඒක තමයි. ඔව්. ඒ ඒ ඒ හිතනේ දැන් අපිට ඒක ඒකත් අපි විදර්ශනා කරන්න පුළුවන්. එතන නතර වෙන්නේ නැතුව. එතන නැත්නම් මම මේක කරා මම ආස්වාදනය කරනවා කියන එක ගමයික අකුසලයකට යන්නේ. ඒක නැතුව මේකත් මේ වගේ දෙයක් වුණා. මේකත් ඒකත් විපස්සනා කරන්න පුළුවන් නම් ඒ කරපු දෙයට මේක තමයි ඔය ඇත්තටම නෑ එහෙම අපි කළ යුතුයිනේ ඒක නැත්නම් අපිට මේකෙන් ගැලවීමකුත් නෑනේ නේද දැන් ඒතර එහෙම කරන්න කරන්න ඕනේ කරනකොට වෙන එක තමයි මට නිකන් දැනගන්න ඕනේ ඇතුලේ දැන් දැන් අපේ හිත ඇතුලේ ක්‍රියාව අපි මේ විදර්ශනා වඩනකොට ඒවා ඥාන සම්ප්‍ර කුසල් එතන තියෙන්නේ මම හිතන්නේ මේක දැන් අපි මේක අනිත්‍ය දුක්ඛ අනාත්මත් ඕකේ බලනවා ඒක දැන් අපේ මම කියලා නෙමෙයිනේ එතන බලන්නේ ධර්මතාවයක් විදිහට නිසා මොකක් හරි වැඩිපුර මොකක් හරි ඥානයක් හරි මොකක් හරි එතනට කොහොමද ඒ චුට්ට තේරුම් ගන්න? ඒක ඒක අනාත්ම විදියනේ ඔව් අනාත්ම විදියට දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට වැඩෙන එකක් නේ තියෙන්නේ. ඒතර අනිත්‍ය හරි දුක්ඛ හරි අනාත්ම තුනම වැඩුවොත් අපිට ප්‍රබල වෙන්නේ එකක් එකක් තමයි. එකක් වැඩි කරුණක් ප්‍රබල වෙන්න පුළුවන් මේ මොහොතේදී. දැන් ඒක වාසී ඒ කියන්නේ ප්‍රබලයි ඒ කුසලේ ප්‍රබල වෙන්න හේතුව තමයි ඒක අපි ඒක දිනු කරන මට්ටමට ඒක ප්‍රඥාවද ජාත මහත්තයා කිව්වා වගේ ඊට පස්සේ අපිට නාම රූප පරිච්ඡේද ඥාන ඒ විශේෂ ඥාන තියෙනවානේ ඒ ඥානවල වලට ලං වෙන්න හේතු වෙනවා විදර්ශනා හේතු වෙනවා ඒකම නැත්නම් උපදේක විඳීමක් අපි ඔව් ඒ තුනේ ඒ වගේ තැනකට එන්නේ නැහැ අර කලින් කියන මට්ටමේ ඒවා කලින් මට්ටමේවා එහෙම නාම රූප පරිච්ඡේද ඥානයකට එන්න අවස්ථාවක් නෙමෙයි වෙන්නේ ඉතින් අර විදර්ශනාවෙන් තමයි නාම රූප පරිච්ඡේද ඥාන ඊට පස්සේ ඒ සත්‍ය විසුද්ධි වලටම ගිහිල්ලා අනුසය පැත්තෙන් තියෙන කෙලස් කපලා මාර්ග ප්‍රවේශන කරනවා ඒක තමයි ඇත්තටම විය යුත්තේ අපේ අපිට හැම වෙලෙම නේද ඒකනේ වෙන්නත් ඕනේ මේ මාර්ගය යනකොට මට ඒක තමයි දැනගන්න ඕනේ කොහොමද මේ වෙලාවේ මේක මේ ගොන් ශක්තිය මේව ගොනු වෙන්නේ කියලා ප්‍රඥාවේ සිත්වල ගොඩක් තින් අපිට තහම මොනාර තියනවාද කියලා දැන්. ඔව් හොඳයි ඇත්තටම ගොඩක් හොඳයි මේ විස්තර මේ විස්තර කරපු දේවල් හරි වටිනවා. මටත් මතක් වුණේ ඇත්තටම අපි අර ඉන්ද්‍රිය ධර්ම ගත්තොත් එහෙම අපි දන්නවනේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන එක එතකොට දැන් අපි මේ ඉන්ද්‍රිය ධර්ම ටික බැලුවොත් ඒවා හොඳට වැඩෙන්නේ කොතනද කියලා බැලුවොත් අර සාමාන්‍ය දානයක් දෙනවා දානයකට ලෑස්ති වෙනවා සූදානම් වෙනවා කියන තැනයි අපි ඇත්තටම ගත්තොත් විදර්ශනාවකට කෙනෙක් යොමු වෙන තැනයි ගත්තාම ඒ වගේත් ලොකු වෙනසක් තියෙනවා කියලා සමාජයේ කියනකොට සමාජි පැත්තත් ඒ වගේම වීර්ය පැත්තත් ගත්තාම ඒ ඉන්ද්‍රිය ධර්ම වලත් ප්‍රඥාවයි ප්‍රඥාවයි වීර්යයි සමාධියයි කියන තුන මුගක්ම ප්‍රබල වෙනවා විදර්ශනාව ගත්තාම. ඒ කියන්නේ විදර්ශනා සමත විදර්ශනා ගත්තාම මේ භාවනා පැත්තට ගත්තාම ඒක මුගක් ඉහළින් තියෙනවා. සාමාන්‍ය අවස්ථාවට වඩා. ඉතින් දැන් අපි දැන් දානයක් දෙනකොට වුණත් දැන් කියන්නේ ඒ වගේ වැඩක් කරනකොට පවා අපිට අමතක වීම සිද්ධ වෙනවා වෙන වෙන දේවල් කරනවනේ අතරතුර ඉතින් අපි එක සිතක් ඔව් ඉතින් එක සිතක් ගත්තත් ඒ වගේ අපි ඒක සම්පතියක් හැටියට ඒ කෘත්‍ය ගත්තා අතන ප්‍රබලත්වයක් තියෙන බුරුණ මහත්තයා කිව්වා වගේ අතනදී තදංග වශයෙන් ඒ වගේම විස්කම්බන වශයෙන් ඒ වගේම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන දුරට යන්න නම් සමත විදර්ශනා හරහාම යවෙන නිසා ඒක ප්‍රබල වෙනවා කියන හැඟීම තමයි එතන මම මතු කරගත්තේ මම හිතනවා ඒකත් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒකවත් ඔව් ගොඩක් ප්‍රයෝජනයි. ඒක තමයි මට ඒ වගේ එකකුත් නිකන් දැනගන්න ඕන නම් මේ ක්‍රියාව තුළ සිදු වෙන්නේ මොකද්ද කියලා දැන් දැනගන්න. දැන් පින් සිදු වේවා. හොඳයි. මේ ඔය අර ප්‍රශ්නෙටත් මට හේතු වුණේ මම අර කලින් මේ ස්වාමීන් වහන්සේගෙන් අහන්නත් හේතු වුණේ අපි දන්නවා ස්වාම බුදුහාමුදුරු ඉන්න කාලේ අපි අහලා තියෙන විදිහට මම අහලා තියෙන විදිහට ඉතින් සමහර අය මේ සූත්‍ර දේශනාවක් හරි මොනවා හරි ධර්ම කොටසක් අරන් ගිහිලා ඒක භාවනා කරනවා කියන එකයි. භාවනා කරලා මාර්ගඵල ලබනවා කියන එක. දැන් කැලේකට හරි ගස් කහක් යටට හරි කොහෙට හරි ගිහිලා එහෙම භාවනා කරනවා කියන. දැන් මම නිකන් හිතුවා එතකොට මේක මම කිව්වා ඒ ඥාන අය එතකොට ගිහිල්ලා නිකන් බුදුහාමුදුරන්ට දැන් කියමුකෝ මේ පහනක් පත්තු කරලා හරි එහෙම ඒ වගේ දේවල් කරන් කෙරිලා නැහැ වගේ එකක් තමයි තේරුනේ. ඒ කියන්නේ හුඟක් වෙලාවට අර කරලා තියෙන්නේ ඒ විදර්ශනාව තමයි කරලා තියෙන්නේ ධර්ම කරුණ අවබෝධය පිළිස කළ යුතු දෙයක් හැටියට තමයි අරක මම දකින්නේ වැඩිපුර කළ යුත්තේ මොකද්ද කියන එක ශ්‍රද්ධා මූලිකව ඒගොල්ලන් බුදුහාමුදුරුවෝ කියපු දේ ශ්‍රද්ධාව පිළිහිටෙපුවාම ඊට පස්සේ ඒකට පල්හැ තියෙන කුසල් කරන්නේ නැතුව ඒකවල ඉහළටම යන්න පුළුවන්කම ඒගොල්ලන්ට තිබිලා තියෙනවා වගේක් තේරෙනවා. ඒ කියන්නේ ආයෙත් පල්හැට එන්නේ නැතුව. කියන්නේ එනේ පල්හැට හොඳ නරකයි කියන එක නෙමෙයි. ඒක කුසලෙන් අධි කුසලයකට යන විදිහ තමයි එතනදි මම දැක්කේ. අර ටික කාලයක් යනකොට තමයි මම මම තේරුම් ගත්තේ සමහර වෙලාවට ඒව හැදිලා තියෙනවා. කුසලෙන් අධි කුසලයට වඩා කුසලෙන් පාර ඒ කියන්නේ මූලික මට්ටමේ කුසල් වලට කියන්නේ බුදුහාමුදුරන්ගේ වදිනේවා හරි පන්සල් එදා ඒව හැදිලා තියෙන්නේ ඒ අධි කුසලයට යන එක අඩු වීමක් තමයි මම දකින්නේ කියන එක මගේ අදහස් දැනට මම තමයි කම හරි අර හොඳම දේ අපි හිතනට කුසලෙන් අධි කුසලයට යන එක තමයි කවදාකවත් වර්ණනා කරනව නෙවෙයි ඒ කියන්නේ ඒකෙන් පළහැද වගේ කියන සලකන් දෙපයි කියන එක නෙමෙයි අධි කුසලයට යන්න පුළුවන් කියන්නේ එක් පල්ලහැයක් නතර කරනවා මේක යගේ කළ යුතුයි කියන එකට වඩා එකෙන් ඉහළ යන්න පුළුවන් නම් හොඳයි කියන එක තමයි මට තේරුනේ. මට මටම තේරුනේ මම තේරුම් ගත්ත විදිහ මේකේ කුසලය මේක මොකක් කුසල් මේකක් කුසල්. එතකොට මේකේ මොකක්ද හොඳ මේක? මොකද්ද වැඩි කියන්නේ උත්සාහ කළ යුත්තේ වඩන්න මොන වගේ කුසලයක්ද එතකොට කියන එක. දැන් ඔය මාත්මේ කිව්වා වගේ එතකොට එනම් අපි මොන වගේ කුසලයක්ද ප්‍රබල කුසලය මොකද්ද අපි වැඩි යුතු කියන එක බලද්දී අපිට තේරෙනවා විදර්ශනාවට ගිහිල්ලා ඒ ඒ වගේ කුසල් තමයි ප්‍රබලයි කියන එක තේරෙන්නේ. භාවනාමය කුසලයට භාවනාම කියන්නේ සමත භාවනාවට වඩා විදර්ශනා භාවනාව වැද්ද තමයි ඊට පස්සේ ප්‍රබල. සමත භාවනාවටත් ඒකත් ප්‍රබල දාන මේ සීලට වඩා සමත ඒක ප්‍රබලයි. කියන ඒ වගේ ඒක අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන ඇයි මේ විදර්ශනා ප්‍රබල වෙන්න හේතුව මොකක්ද කියන එක හොයාගන්න පුළුවන් වුණා වෙන්න නම් අපි අර දැනගන්න ඕනේ කුසලය මොකද්ද? ඒක අධි කුසලය මොකද්ද කියන එක බලන්න පුළුවන් නම් තේරෙනවා මේකේ අපි දිනු කළ යුත්තේ මොකද්ද කියන එක. එයා තමයි ඔව් තේරුම් ගන්න අපේ බොහොම හොඳ කල්යාණ මිත්‍රෙක් හැම වෙලාවම ස්වාමීන් වහන්සේ කෙනෙක් නිතරම දේශනා කරන දෙයක් තමයි හොඳ හොඳ දේෙන් වඩා හොඳ දේ තෝරගන්න කියන එක. ඉතින් ඒ අනුව බලනකොටත් විශේෂයෙන්ම ආමිෂ ආමිෂ කුසලයට වඩා ප්‍රතිපත්තිමය වශයෙන් භාවනාමය කුසලය බොහොම වටින බව තමයි ඉතින් තේරෙන්නේ. ඒකෙමුත් විදර්ශනාව කියන ගීතාමත් ඉහළයි. ඉතින් ඒකයි කියන්න තියෙන බුදුරම මහත්තයා ඒක තමයි අපි මාර දැන් ඕක කියන්න හිතෙන්නේ මේක දැන් අපි කරන දේ මේ මම කියන්නේ අභිධර්මයේ පතාණය කියලා කරන දේ අර කුසලෙන් අතිකුසලයට යන්න ප්‍රයෝජනවත් වෙනවා නම් මම කියන්නේ විදර්ශනාවට යන්න ප්‍රයෝජනවත් වෙන විදිහට මේක ගන්නවා නම් මේක ඇත්තටම ප්‍රයෝජනවත් වෙනවා නැත්නම් මේකත් අර විදිහට අපි බණ අහනවා සුක්තිමත් වෙන මට්ටමත් ඒකත් තියෙනවා. අනේක නැහැ කියන්නේ ඒ මට්ටමක් තියෙනවා. මේක කරුණු තේරුම් අරගෙන මේ මේකේ තියෙන දේ විදර්ශනාවට ප්‍රයෝජනවත් වෙන්න කියලා තියෙන කරුණු කොටසක් ධර්ම කොටස කොටසක් ඇටිය තමයි මේක දකින්නේ. මේකේ දැනගන්න එක වාසිය ඇවිල්ලා අර අධිකුසලයට යන්න කියන්නේ විදර්ශනාව අධිකුසලයේ කරගන්න තියෙන පහසු කියන හැටියට තමයි මම දකින්නේ. නැත්නම් මේක අර බන අහලා තියෙන බන අහලා ගන්න එන එන මේකක් තියෙනවනේ. ඒකට වඩා මේක විදර්ශනාව කරලා බලන්න පුළුවන් නම් අර වගේ කරුණ මේකේ තියෙන අසිතින් ධර්ම කරුණු බලන්න පුළුවන්කම ඇති වෙනවා නම් අපිට මොහොතකට හරි සමාධියමත් කියන්නේ අපි මේක ඉගෙන ගන්නකොට අපි ඒක කරනවානේ. ඒක කරලා බලනකොට ඒක මම හිතනවා ඉස්සරහට අපිට අර ඒ අධිකුසලයට ප්‍රයෝජනවත් වෙනවා කියන්නේ නැත්නම් අර බණක් අහනවා ගන්න පුළුවන් කුසලයටත් වඩා අර ප්‍රබලවත් කියලා මම හිතනවා. ආයින්ද තමයි මේක කිව්වේ. එයා තමයි නෑ ඒක ඇත්ත දැන් මට උනත් හිතෙනවා දැන් අපි දැන් ඉස්සර අපි නිකන් සතිපට්ඨාන විදියට අපි සිද්ධිහා බලන් හිටියට දැන් අපිට දැන් මොකක් හරි කරුණක් එනකොට දැන් මේ ඉගෙන ගන්න ප්‍රත්‍යත් ඒකට යෙදිලා නෙන්නේ දැන් මම දැන් මට හිම හිතනවා දැන් මෙහෙම වෙනකොට දැන් මේක දැන් ආරම්මන උපනිශ්‍රේ ප්‍රත්‍ය ගැන ඉගෙන ගන්නකොට ඒ හිතට එන හේතුවත් අපිට හිත ඇතුළෙන්ම මතක් වෙනවා ඉතින් ඒකත් මම හිතන්නේ හොඳ දෙයක් කියලා මට හිතනවා. දැන් මේක ඉගෙන ගන්නකොට දැන් මේ හිත පහළ වෙන්න හේතු සමහර වෙලාවට අපිට හිතා ගන්න පුළුවන් නේ. එහෙම වෙනව නේද? මේ ඔව් ඒක තමයි වෙන්නේ. මම කියන්නේ එතකොට එතකොට සාමාන්‍යයෙන් වේගෙන වේගෙන එනකොට මේ එතකොට හේතුඵල ධර්ම කියන එක මේක ප්‍රත්‍ය නිසා හට ගන්න ධර්ම මිස මේකේ මේ සත්පුද්ගල ඒකේ ආත්ම සංඥාව ඇති වෙන්න හේතු වෙයි කියලා අපි හිතන දේ කල්පන මිත්‍රයට අපි උත්සාහ ගන්න ඕක තමයි. ඉතින් අර අපි තමයි ඒක හරිම ප්‍රයෝජනයි. මමත් ඔය ආශේවන ප්‍රත්‍ය වුණත් ඔය මොකක් හරි හිතක් නැවත නැවත එනකොට මට හැම වෙලෙම හිතෙනවා මේ ප්‍රත්‍යයෙන් තමයි මේකට හේතු වෙන්නේ කියලා එහෙම හිතන වෙලාවල් තියෙනවා ඉතින්. ඒ කියන්නේ මේ අපි මේක ඇප්ලයි කරගන්නවා එදිනෙදා විදර්ශනාව තව මේ සූක්ෂම කරගන්නවා. ඒක හරි ඒක හරිනේ හරිද කියලා අහන්න හිතනවාට ඒක ඒක හරිනේ දේ මෙතන. ඒක තමයි හරියට හරි මම කියන්නේ මම මම මම එහෙම සාතික දෙන්නේ නැහැ. කාටවත් ඒක මේක ප්‍රශ්නයක් කරන දැන් මේ සාතික දෙන්න හුඟක් ඉන්නවනේ හරි කියලා. මේකමයි හරිනේ ඒක. නෑ නෑ එහෙම නෙමෙයි අපි දැන් මේක apply කරගන්නවා කියලා මම කියන්නේ මේකට දැන් අපි නිකන් හිත බලනවනේ වෙනදට කුසල් අකුසල් කියලානේ අපි බලන්නේ. දැන් හිත රාග එහෙමනේ අපි ඉගෙනගෙන තියෙන සතිපට්ඨාන. ලෝභයද මොකද ඇවිත් දැන් ඊළඟට ඊට වඩා ඩීටේල් විග්‍රහයකට යනවා මේ මේ ඉගෙන ගැනීමත් එක්ක. ඒ නැවත නැවත මතුවෙන හිත. මට සේම එකද මේ තමයි ජයන්ත මහත්තයාත් සමහර කොට අදහස් කියයි. මේ මේ කරුණ මෙච්චර ඩීටේල්ස් හසු ඉගෙන ගන්න එක්කන ආයෙනම් අර අර පිටිපස්සට හැරීමක් වෙන්නේ නැහැ වගේ එකක් තමයි මට තේරෙන්නේ. ඔව් ඒක අනිවාර්යෙන්ම. ඒ කියන්නේ මාර්ගඵල ලබන කල්යයි හැබැයි එයා කෙලින්ම මේකේ රහ අඳුරගෙන ඉවරයි. එතකොට එයා හැරෙන්න හැරෙන්න විදියක් තියනවාද කියන එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එයාව හරවන්න පුළුවන්ද කියන එක. <laughs> බෑනේ හරවන්න. මෙච්චර දෙයක් ඉගෙන ගත්තාම ඉතින් එහෙනම් ඔව් මම මට තේරෙන්නේ මේ ඊළඟ අපි ජීවිතේදී මේක අපිට ප්‍රඥාවෙන් ගිලිහුණොත් හරි අම අමතක වුණොත් හරි ඉතින් හැබැයි ඕක මතුවෙනවා කවදා හරි කියන එක මම දන්නවා නෑ එහෙම වෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ එක දවසක ප්‍රශ්නයක් අහපු එක්කෙනෙකුට මම එදා ජයන්ත මහත්තයට කිව්වා ඒක ලේඩි කෙනෙක් ඇහුවා මේ ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ දැන් මේ අපි ආයෙ එනකොට මේවා අපිට අමතක වෙලා තියෙද මේ ධර්මේ නැති වෙලා තියෙද එහෙම කියලා ඉතින් හාමුදුරුවෝ නෑ දැන් ගන්න එක තමයි දැන් ඉගෙන ගන්න එක තමයි දැනටත් මතුවටත් ප්‍රයෝජන වෙන්නේ කියලා. අපේ හිත ඇතුලේ ඒක තියෙනවානේ. එතකොට ඒක මොකක් හරි කරුණක් දැක්කටත් අර පුරුදු කරපු එක තමයි මතක් වෙන්නේ. ඉතින් නැත්තම් පාරමී පුරනවා කියලා එකක් නැහැ නේද ජයන්ත මහත්තයා. එහෙම වෙන්නේ නැත්තම් ඒක තමයි නෑ ඇත්තටම අපි ප්‍රකෘති පුරුණ ඉස්සේ කරනකොට මම හිතනවා ගොඩාක් දේවල් අපිට අහු වෙනවා කියලා ওই සම්බන්ධයෙන්. නේද පුරුණ මහත්තයා? ඔව් මේක ඉස්සරහ හැදී ලස්සන ලස්සන දේවල් මම දන්නේ නැහැ මට නම් ඇත්තටම මාර කියන්නේ ධර්ම රසය ඇති කරන තැන් හුඟක් තියෙනවා. ඒ කියන්නේ මේකේ ඇත්තටම හේතුඵල ධර්ම කියන්නේ මොකද්ද? මේක ඇත්තට මොකද්ද මෙතන තියෙන්නේ? අපි මවාගත්තු දේ මොකද්ද? තියෙන දේ මොකද්ද කියලා අපිට මේක ඇයි මෙහෙම වෙන්න හේතුව? දැන් හැම එකම දැන් ඉස්සරහ මම මගේ උදාහරණ මගේ ජීවිතේ උදාහරණ අපි හැම එකම ලේසි මේක මටමයි වෙන්නේ වගේ එකක් කියලා ප්‍රශ්නයක් කරනකොට හරි ඒ කියන්නේ දෝෂාරෝපණය කරන පැත්තන්නේ තියෙන්නේ මොන හරි දෙයක් කරනකොට දැන් දැන් ලංකාවේ තියෙන වාතාවරණවල් බලනකොට අපිට හිතලා පුළුවන් ඒවා එක්ක ගැටෙන්නේ නැතුව හරින්ද මේ දැනගත්තු මේ පොඩි දේ පොඩි දෙයක් කියන්නේ ලොකු දෙයක් තමයි මම පොඩියට හරි දැනගන්න තියෙන දේ මට ප්‍රයෝජනවත් වුණා ඒවත් එක්ක ගැටෙන්නේ නැතුව ඉන්න. ඒවට සමහර වෙලාවට මම හිතලා බලන මේකත් යම්කිසි කාලවලදී මේ වගේ වෙන්න ඇති. පුළුවන්. අපි අපිට අපිට මුකුත් ඕකට සම්බන්ධ වෙලා මේ කර්මය වෙනස් කරලා විපාක වෙනස් කරලා හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් කමක් නැහැ. අපි දැන් මට දැන් පුළුවන් ද කාට හරි පොරොන්දු දෙන්න මේ වගේ දෙයක් නම් තියෙන්නේ. හෙට මෙහෙම වෙයි අනිද්දා මෙහෙම වෙයි කියන මම මෙහෙමම කරලා දෙන්නම් අරහෙම කරලා දෙන්නම් කියලා කියන්න බෑ උදව්වක් වුණත් කෙනෙකුට කරන්න බෑ එයාටත් ඒ ප්‍රත්‍ය ඒක ලැබෙන්න එයාට හේතු නැත්නම් ඒක එයාට කර්මානුකූල හේතු මේ ප්‍රත්‍ය නැත්නම් අපි මැදිහත් වෙලා හරි ඒ කෙනාව ගොඩ ගන්න පුළුවන්ද කියලා බලපුවම මට තේරෙනවා මේක බෑ මෙහෙම ක්‍රමයක් නැහැ. මේක වෙන දේවල් සමහර දේවල් අපිට පුළුවන් අවබෝධාත්මකව සමහර දේවල් තේරුම් ගන්න විතරයි අපිට කරන්න පුළුවන් සීමාව මොකද්ද නොකර නොකරන්න පුළුවන් සීමාව මොකද්ද කියන එක. ඒක දන්නේ නැතුව ගියාම අපි සමහර වෙලාවට ලෝකේ වෙනස් කරන්න යනවා කියලා මේ ලෝකේ තව පැටලන එක වගේ එකක් තමයි තේරෙන්නේ මේ දන්නේ නැතුව කරන්න ගියම සමහර දේවල් කරුණු දන්නේ නැතුව දැන් මේ ලෝකයේ සමට කරලා ප්‍රශ්න නැති කරලා දුක නැති කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්න දැන් මිනිසුන්ට දැන් ආවිදිකම කොරුණු දෙන අය තෝරන්නේ මොනවද කියන මම මේක ලොකුලගේ දුක නැති කරලා දෙන්න කියලා මේක ඇත්තට සතුටුවල දෙන්න මේක දුක මත තීන්දුවලා තියෙන දෙයක්. ඉතින් මේක දුක්ඛ සත්‍යයක් නේ. දුක්ඛ සත්‍යයක් නේ. ඒකෝට දුක්ඛ සත්‍යයේ තේරුම් ගන්න පුළුවන් නම් මේක නැති කරන්න බෑනේ ඒකෝට. මේක තේින ලෝකෙ දුක මත නම් මේක තේරුම් අවබෝධාත්මක බලනවා අපි යම් කිසි දෙයක් අපිට කර්මනුකූලව හම්බ වෙනවා නම් ඒකතොට මේ හැමදේම මේ හැම සිදුවෙන හැම සිදුවීමක් හේතුඵල ධහම යටතේටම වුණ කර කර කර බලපුවාම තේරෙනවා ඉතින් මේකත් එක්ක අපිට ගැටිලා හෝ ඇලිලා හෝ වැඩක් වෙන්නේ නැහැ කියන එක. දැන් තමයි මට තවත් ප්‍රශ්නයක් අහන්න ඉතුනේ ඒක වෙලා තියෙනවා නම් අර පටන් ගන්නකොටම මේ බ්‍රුණ මහත්තයා කිව්වනේ මේකෙන් අපිට දැනගන්න පුළුවන් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නැත්තම් මොකක්ද එකක් එහෙම පටන් ගත්ත එහෙම එකක් කිව්වනේ මොකක්ද ඒ කිව්වේ මේ ඉගෙන ගන්නකොට අපිට තේරුම් ගන්න පුළුවන් කියලා අකට හේතුක ප්‍රතිසන්දියක් ගැන කිව්වා. මතකයි. එහෙමයි මේව තේරුම් ගන්න වුණත් යම්කිසි ශක්තියක් හිතේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ හිතවල තියෙන්න ඕනේ. දෙවි හේතුක වුණාම මේ වගේ ගැඹුරු කාරණු තේරුම් ගන්න අමාරුයි. ඒ වගේම මේකේ පල්ලහ කොටස් තියෙනවා කියලා තියෙනවා උපනිෂදපත්යේ යටතේ ඒ මාතු ගන්න එහෙමයි පංචානන්තරේ කර්ම කරොත් මාර්ගඵල ලැබෙන්නේ ඒවට බාධානේ. ඒව ඒව වැලකුණාම එතකොට අර සමහර ඒවා අපි නිවන ආවරණය කරගන්නේ ගත්තොත් ආයේ ඒක හදන්න බෑ වගේ එකක් තමයි තේරෙන්නේ. ඒකට තේරෙන්නේ පල්ලද පල්ලහැද කරුණු විද්‍ය සම්නාශය කරනකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ සමහර දේවල්. එතකොට මේක දැන් මේ මට්ටමේ හරි අපි මේ දේවල් කරන් යන්නත් අපිට යම්කිසි කලින් పూర్ව පුහුණුවක් තියෙන්න ඕනේ. අනේ ඒකේ කලින් කරපු හේතු තියෙන්න ඕනේ. කලින් හේතු අපිට ප්‍රතිපද සම්පන්න කලින් හේතු වල යම්කිසි ශක්තියක් උඩ තමයි අපි මේ ඇවිල්ලා තින්නේ දැන් යම්කිසි මේක මේ වගේ කරුණු ඇහෙන්න හරි මේ වගේ ස්වාමීන් වහන්සේ කෙනෙක් හම්බෙන්න හරි දැන් ඒ වගේ අපිට යම් කිසි ගුණයක් හැදෙලා තියෙන දැන් නැත්නම් කියනවනම් දැන් අපි මේ සම්බන්ධ වෙන එකිනෙකට ළඟ ළඟ නෙමෙයි කාවවත් මොනවත් දකින්නේ නැති කොච්චර දුර ඉඳන්ද මේ සම්බන්ධ වෙලා තියෙන්නේ ඒකටත් යම් කිසි හේතුවක් අපිට අනට ඇහෙන්න යම් කිසි එක එක තැන්වල ඉඳලා හරි අහන්න පුළුවන් මාධ්‍යයක් හැදිලා තියෙනවා හැදිලා තියෙනවා ස්වාමීන් වහන්සේත් ඒක කිව්වාගේ බණටත් මං හිතන්නේ ආමුදුරෝ අපිට පුණ්‍ය වාසනාව ඒකේ ප්‍රයෝජනය තමයි ඉතින් අපි කරපු දෙයක මේකකින් ඇවිල්ලා තියෙන අපිට මේක මේකෙන් තව අපි ප්‍රයෝජන අරගන්නේ කොහොමද අපි කරපු කුසල වල යම්කිසි කුසල විපාක කොටසක් අපිට හම්බෙලා තියෙනවා ඒ සුතමේ පැත්තට මේවා ඇහෙන්න සාමාන්‍ය කී අපි දැන් දන්නවානේ කුසල මේ සෝත විඥානයක් ඇති වෙන්නත් ඒකට ඇහෙන්න ඒ ඔක්කොටම විපාක හිතම වාසනාවක් ඔව් එතකොට ඒව ඇහෙන්න අපිට අපි මේව ඇහෙන්න කලින් මොන හරි පිනක් කරලා දෙන. එතකොට ඒකෙන් ප්‍රයෝජනේ තව අරගෙන තව කුසලෙන් අධි කුසලයට ගිහිලා තව මේක රැක ගන්නවද නැත්නම් ඒ කුසලෙන් පල්ලය කරගත්තු කුසලයට ආපු විපාක වලින් පල්ලහැට ඇවිල්ලා අපි පටිසෝධ පල්ලහැට යනවද කියන එක විතරයි අපිට ඉතින් තේරෙනවා. දැන් තමයි තමයි කියන්න තියෙනවා. මේ උපනිෂ්ක්‍රේ ප්‍රත්‍ය ගැන විශේෂ සැලකිල්ලක් දැක්වුවා මට හිතෙච්ච දෙයක් තමයි පෞද්ගලිකවම දැන් අපි දැන් පාරමී පුරනවා කියලා දෙයක් තියෙනවනේ අපි දන්නවනේ පාරමී කියලා. ඇත්තට මේ උපනිශ්‍රේ ප්‍රත්‍ය කොච්චර දුරට ඒ පැත්තට යොමු වෙලා තියෙනවද කියලා. කියන්නේ දැන් කලින් කලින් කුසල ධර්ම පසුව පසුව කුසල ධර්ම වලට. ඒ වගේම මේ මම හිතන ඉස්සරහට එනකොට ඉස්සරහට අපි දේවල් ඉගෙන ගන්නකොට මේ උපනිශ්‍රේ ප්‍රත්‍යය හැටියට කොච්චර දේවල් මේ සංසාරයේ සිද්ධ වෙන්න පුළුවන්ද කියන එක හොඳට පැහැදිලි වෙනකොට සමහරවට බයක් හිතෙනවා මේ ඒවා කොච්චර ප්‍රබල විදිහට අපිට නරක විදිහට බලපානවද කියලා. ඉතින් ඒ ඒ පැත්තෙන් බලනකොට හොඳ විදිහටත් බලපාන විදිහයි නරක විදිහටත් බලපාන විදිහ හොඳටම විස්තර කරලා දෙනවා මේ උපනිෂ්ඨපත්ති. ඉතින් මම හිතනවා මේක අපි හොඳට කියවලා තේරුම් ගන්න එකෙන් අපි නිවැරදි පැත්තට බර වෙනවා. ඒ වගේම අපේට යම්කිසි ඒ කියන්නේ අපේ උත්සාහයත් එක්ක අපිට හොඳ ගමනක් යන්න මේක ලොකු අත්සලක් වෙනවා කියන එක තමයි කියන්න පුළුවන් විශේෂයෙන්ම උපනිශ්‍රිපස්ති. සාදු සාදු සාදු. හොඳයි. හොඳයි බොනු මහත්මයා මම හිතනවා ඔව් අද දවසෙත් අපි අපිට ප්‍රයෝජනවත් විදිහට සාකච්ඡාවක් කරනවා. අපිට මේව කතා කරනකොට නැවත නැවත දේවල් කරුණු මතක් වෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ උදාහරණත් ඒ වගේම අපිට මේ මේ ධර්මයේ කොහොමද අපි තුලින්ම අපිට ගාව ගන්න කියන පැත්ත උඟක් වෙලාට මතක් වෙනවා. ඉතින් ඒක නිසා ඉතින් අපිට අද බ්‍රුණෝ මහත්මයා ගොඩාක් මේ අපිට විස්තර කරලා දුන්නා. ඒ වගේ ගොඩක් හොඳ කරුණු ටිකක් මතක් කරලා දුන්නා. මේක වචන වලට සීමා කරන්නේ නැතුව මේක මේකේ වෙන දේ මොකද්ද කියන එක සිද්ධාන්තය මොකද්ද කියන එක තේරුම් ගන්න මහන්සි ගන්න කියලා. ඉතින් මම හිතනවා අපි හැමෝටම බොහොම ප්‍රයෝජනයක් වුණා. ඒ වගේම දරුවත් මහත්මයාලත් අපි පින් දෙන්න ඕනේ. අපි මේ වගේ කල්යාණ මිත්‍රයෝ එකතු වෙලා. ඕ නේද? පූජ්‍ය අලංකාර ස්වාමීන් වහන්සේව අපිට මොන ගස්වලා ඒවා ඒ ධර්මය අපිට අහන්න ලබා දීපු ඒ පිනම දලුවත් මහත්මයාට නිර්වාණ ධර්ම අවබෝධයේ පිණිස වේවා කියලා ඒවා කියලා අපි ප්‍රාර්ථනා කරමු එමනම් සහභාගී වෙච්ච ඔබ සීල දනාරත් බොහොම පිං එමනම් අපි අදට මේ අදට අපේ සාකච්ඡාව මෙතනින් නිමා කරමු හැමදාම තෙරුවන් සරණයි